බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය අදත් අපි වැඩසටහන සුපුරු පරිදි ඔබ වෙතට ගෙන එන්නේ බුද්ධ ධර්මය අනුසාරයෙන් ගිය වතාවෙත් සහ දැන් මෑතකදී ආරම්භ කර වැඩසටහන ධර්මය හරි හැටි අවබෝධ කර ගැනීමේ අවස්ථාවක් අප ඔබ වෙතටත් ළඟා කර දෙන්නත් අපිටත් යම් කිසි දෙයක් ඉගෙන ගන්නත් තමයි මේ වැඩසටහනේ අරමුණ වන්නේ. දැන් මේ වැඩසටහන තුලින් ගිය වැඩසටහනේදී අපි කතා කරේ කොහොමද කියලා අපි මේ සතිය පිහිටවා ගැනීම ගැන ඒ සතිය පිහිටවා ගැනීමේ තියෙන අවශ්‍යතාවය. ඉන් පසුව මේ න්‍යාම ධර්මයන් ගත්තොත් ඒ හරහා කර්මය පිළිබඳව කොහොමද කර්මය කියන එක නිර්වචනය කිරීමත් හේතුඵල ධර්මය කියන එක ගැනත් අවශ්‍යතාවය කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා කියන එක. තමයි ගිය වතාවේදී අපි වැඩියෙන් සාකච්ඡා කරේ. මේ වැඩසටහන තුලින් අපිට අවබෝධ කරගැනීමේ හැකියාවක් ඇතුවා. ඒකේ සිහිය පිහිටුවා ගැනීමෙන් සිහිය තුලින් කුමන ආකාරයෙන්ද මේ සතිපට්ඨාන භාවනාවේ සිත මෙනෙහි කරගන්නෙත් නැතහොත් සිත দমনය කරගැනීමේ හැකියාව ඇත්තේ කෙසේද නීවරණ ධර්මයන් යටපත් කරගෙන මෙය කළ හැක්කේ කෙසේදයත් මේ කරන්න මොකද්ද තමා විසින් කර යුතු වීරිය නැතහොත් අපි දකිනවා තමා දරන උත්සාහය කොහොමද කොහොමද ඒ උත්සාහය සඵල කරගත්ත හැක්කේ ලෞකික වශයෙන් සහ ලෝකෝත්තර වශයෙන් කොහොමද මේ කරගත හැක්කේ කියන එක ගැන තමයි අප මේ වැඩසටහන තුලින් ගිය වතාවේදී සාකච්ඡා කරේ ඉතින් මෙම වැඩසටහනේ අපේ සතිය වගේම අපි දැක්කා සමාධිය ගැනත් අපි කතා කරා. ඒ සමාධිය පිළිටවන්නත් ආනාපාන සති භාවනාව ආශ්‍රයෙන් කොහොමද මේ නීවරණ ධර්මයන් මූලික කරගෙන තමයි අපි අපේ උත්සාහය දැරිය යුත්තේ කියලා නැතහොත් වෙනත් අතකට හිත එහාට මෙහාට දිවීමේ අරමුණෙන් හෝ වෙනත් දේවල් දැහැගැනීමේ අදහසකින් නෙවෙයි හිත සමාධිගත කර යුත්තේ මේ නීවරණ ධර්මයන් යටපත් කර ගැනීමෙන් පමණයි කියන එකත් ස්වාමීන් වහන්සේ විසින් අපට අනුශාසනා කරා. දැන් මම කියනකොට ස්වාමින් වහන්සේ කියලා මම ඉස්ලාම් කියන්න ඕනේ අපි බොහොම වාසනාවන්තයි මෙවැනි ස්වාමින් වහන්සේ කෙනෙක් අප අතර ඉන්න එක ගැන අපිට සරල බසින් මේ වටහා ගැනීමට මහඟුවත් ලක් වෙනවා මේ වැඩසටහන තුලින් මොකද මේ ප්‍රයත්නය අපි ගත් උත්සාහයන් සෑම අවස්ථාවකදී මේ අපි බලන්නේ කොහොමද මේ සරල බසින් ඊට පහසුවෙන් මේ අපිට ග්‍රහණය කර හැක්කේ කෙසේද යන්නත් මම හිතන්නේ අපේ අපි වාසනාවන්තයි කිරිපත් ගුරු ඥානාරාම ස්වාමීන් වහන්සේ අපිත් එක්ක මේ වැඩසටහනට අපේ ආරාධනාව පිළිඅරගෙන හැම බදා බ්‍රාස්පතින්දාවකම අපිත් සමග එකතු වුණාට මොකද මම හිතන්නේ අප කර පිනක් කියලා. මොකද එවැනි උත්මේක අපිත් එක්ක ඇවිත් මේ වැඩසටහනේ අපිට මේ මෙහෙව යන අතරතුර වාරයේදී දැනුම <clears throat> කොහොමද ඥානෙ දිනු කරගත හැක්කේ කියන එක ධර්ම ඥානෙ දිනු කරගත හැක්කේ කියන එක තමයි මම හිතන්නේ අපි වටහා ගත යුත්තේ මේ මෙම ක්‍රියාවලිය තුලින් ඉතින් අදත් මම নমස්කාර පූර්වකව ස්වාමීන් වහන්සේව ආරාධනා කරනවා අද වැඩසටහනත් මේ ආකාරයෙන් ගියවතාව වගේ ගියවතාවේ අපිට සම්පූර්ණ කරගත නොහැකි විච යම් යම් මාතෘකා අද වැඩසටහන තුලින් තවදුරටත් ඒ විග්‍රහ කරගත හැකි කෙසේද කියා. ස්වාමීන් වහන්සේ දැන් අප සිහිය ගැන කතා කරා කොහොමද සතිය ගැන කතා කරන අවස්ථාවේදී අපි සමාධිය ගැනත් කතා කරා. අදත් මම එතනට එන්නම් ස්වාමීන් වහන්සේ. හැබැයි මේ විරිය ගැන හුඟක් වෙලාවට අපි කතා කරනවා. දැන් මේ විරිය ගැන කතා කිරීමේදී අපි දකිනවා ස්වාමීන් වහන්සේ දැන් ඒකෙත් තියෙනවා යම් යම් විග්‍රහයන් කළා. ඒ කියන්නේ දුස්සීල අදහස්. තමාගේ සිත සිත තුල හට ගන්නා දුස්සීල අදහස් කොහොමද යටපත් කරගන්නේ? එවැනි අදහස් නොමෙ එහෙම මේරු නැති අදහස්. පිටින් තියෙන අදහස් එවැනි දේවල් කොහොමද නවත්තා ගන්න යන්නේ? ඒ වගේම හොඳ අදහස්. යහපත් අදහස්. සිතේ ඇතිවෙච්ච දේවල් තවදුර වර්ධනය කරගත්තේ හැක්කේ කෙසේද නැතොත් ඒ නැති එම අදහස කොහොමද සිත තුළට ගෙන ආ හැක්කේ කියන එකත් මේ කතා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. අන්න එතන තමයි මේ විරිය කියන එක නිර්වචනයේ තියෙන්නේ. ඉතින් අර අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතිය සමාධිය ගැන කතා කරා. මේ ගැනත් පොඩ්ඩක් ස්වාමීන් වහන්සේට හඳුන්වා දීමක් කරන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. මම හිතනවා අපිට ඔය අපි මේ කතා කරපු මාතෘකාව බලද්දී මේ මාතෘකාවේ පැහැදිලි ඉලක්කයක් තියෙනවා. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ අදහස් කරපු මාර්ගයට අපිට ප්‍රවේශ වෙන්න අවස්ථාවක් ගැනීම. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ නම පහළ වුණේම මේ ස්වයම්බූ ඥානයකින් අවබෝධ කරගෙන. රසුන් වහන්සේ මේ ලෝකෙන් නිදහස් වුණා. සම්බූ ඥානයකින් අවබෝධ කරගෙන රසුන් වහන්සේ මේ ලෝකෙන් නිදහස් වුණා. එතකොට <clears throat> බුදුරජාණන් වහන්සේගේ දේශනාවල විග්‍රහ කරනවා මේ කලකිරීම ගැන. ඒ කියන්නේ යම්කිසි දෙයක් කලකිරුණොත් තමයි ඒක අපි අත්හරින්නේ. එතකොට උන්වහන්සේගේ ධර්ම විග්‍රහ කරනවා යථාභූත ඥානය ගැන. යථාභූත ඥානය ඇති වුණොත් තමයි කලකිරෙන්නේ. ඒ කියන්නේ හරි දේ තේරුණොත් තමයි ඒකේ ඇත්ත ස්වභාවය තේරුණොත් තමයි එයාට ඒක අතාරින්න පුළුවන්. නැත්තම් ඒක ඒකට අහුවෙලා යනවා. දැන් මේ ඒ නමුත් අපට මේකෙදි හොඳ දෙයක් ගොඩනගන්න ඒ වගේම හොඳ දෙයක් දිනු කරන්න හොඳ දෙයක් පවත්වන්න අපට උවමනා කරන ප්‍රධානම පුණ්‍ය බලවේගයක් කුසල බලවේගයක් තමයි වීරිය කියන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට වීරිය නැත්නම් මේක කිසි දෙයක් නෑ මේක කරන්න. ඒ කියන්නේ වීරිය මත තමයි හැම දෙයක්ම ගොඩ නැගෙන්නේ. එතකොට දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ සමාධි ස්කන්ධයට අයිති සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. එතකොට උන්වහන්සේට තිබුණා ඕනනම් සම්මා සති සම්මා වායාම සම්මා සමාධි කියලා කියන්නේ. නමුත් ඒක උන්වහන්සේ හරිය විදිහට විග්‍රහ කරලා තියෙනවා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට පේනවා සම්මා වායාම තුල තමයි සම්මා සතිය වැඩෙන්නේ. සම්මා සතිය තුල තමයි සම්මා සමාධිය වැඩෙන්නේ. එතකොට සම්මා එක තැනක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සමහර කෙනෙක් ඉන්න පුළුවන් ඒ කෙනාගේ ප්‍රතිපදාව සැපයි ඒ කියන්නේ ඒ කෙනාට බොහොම සුළු උත්සාහයකින් සුළු වීරියකින් චිත්ත ඒකාග්‍රතාවයටපත් වෙනවා. සිත එකඟ වෙනවා. මට ඉබඳුය මුණ ගිහිලා තියෙනවා. හැබැයි බොහොම සුවල්පයි. එතකොට අයට ආනාපාන සතිය කළත් මෛත්‍රී භාවනා කළා සිත එකඟ වෙනවා. එතකොට සිත එකඟ වීම තුළ අර නීවරණ ධර්මයන් බලපවත්වන ස්වභාවය අඩු කරගන්න අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ සමාධිය වඩා ගන්න අවස්ථාව තියෙනවා. එතකොට චිත්ත ඒකාග්‍රතාවයේ ඇති වෙනකොට එයාට සැපයක් ඇති වෙනවා. සමාධියක තියෙන ලක්ෂණයක්නේ. එතකොට යා මේ සැපය සැපේ ඉක්මන්ට ඉක්මන්ට යට ඇති වෙනවනම් ඒ කියන්නේ සුළු උත්සාහයකින් යාට සිත සමාධිය ඇති වෙනවනම් ඒක ආйти වෙන්නේ සැප ප්‍රතිපදාවකට. ඒ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ යම් කිසි කෙනෙකුට එම සමාධියක් ඇති වෙනවනම් එයායි සමාධිය දියුණු කරන්න ඕනේ. දියුණු ඒ සමාධිය දියුණු කරමින් හිමීට එයා විදර්ශනාවට ඒක හරව ගන්න ඕනේ. තව කෙනෙක් ඉන්න පුළුවන් බුදුරජාන් වහන්සේ දේශනා කළා සමාධිය වැඩෙන්නේ හැබැයි යාට නෝනින් මෙනෙහි කර කර ඉන්න පුළුවන්. හැබැයි ඉන්න තියෙන්නේ පංච නිවරණයෙන් බැටකකා. ඒ කියන්නේ සමහර අපි ගත්තු තරහා එනවා, ආමනාප එනවා, රාග එනවා. දැන් මේවා මේවා විනිවිදගෙන යාට යන්න නම් ප්‍රඥා බලවත් වෙන්න ඕනේ. ප්‍රඥාව බලවත් වෙලා එයා විදර්ශනාවට යොමු කරලා නෝනින් ඉමසද්දී යම් කිසි සංසිධීමක් හිතේ ඇති වෙනවා. සංසිධීම ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ වදාළ එක සමතියට හරව ගන්න කියනවා. ඒකට කියනවා විදර්ශනා පූර්වංගම සමත. එතකොට ඒක සමතයට හරවගත්තට පස්සේ ඒ සමතය තුල එයාට ඒ සමාධිය දිනු කරගන්න අවස්ථාවක් තියෙනවා. සමහර කෙනෙක් තියෙන සිටිනවා මේ දෙකම වැඩින්නේ සමාධිය ඇති කරගන්න මහසි ගත්තට ඒක වෙන්නේ නැහැ. විදර්ශනාව වඩන්න මහසි ගත්තට ඒක වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒ කිනාට නොසන්සිඳින ව්‍යායාමයක් නොනවත්තන උත්සාහයක් දිගින් දිගට කරන්න කියනවා. ඒ විදර්ශනා ප්‍රඥාව හෝ සමාධියක් හෝ දියුණු කර ගැනීම පිණිස. ඊළඟට උන්වහන්සේ දේශනා කළ තියෙන මේ ධර්ම මාර්ගයේ විශේෂයෙන්ම උදව් කරනවා කරුණු තුනක්. එකක් තමයි සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මේ ආරි සත්‍ය අවබෝධයට ඉලක්ක කරගත්තු දැනුම. ඊළඟ එක තමයි සම්මා සතිය. ඊළඟ එක තමයි සම්මා වායාම. ඒතකොට මේ එකක්වත් උත්සාහකින් තොරව කරන්න බෑ. කොච්චර දුරට බුදුරජාණන් වහන්සේ මේ උත්සාහය ගැන පෙන්වා දීලා තියෙනවද කියන්නේ අපිට මේ දහම් කරුණු දිහා බලද්දි පේනවා මේ වීරිය ගැනීමල දැන් සාමාන්‍ය මිනිසයා සාමාන්‍ය මිනිසයාට මේ ලෞකික කාරණයකට වීරිය ගන්නත් දැඩි කැපවීමක් කරන්න ඕනේ. දැන් අපි දන්නවා සාමාන්‍ය ළමයෙක් විභාගයක් පාඩම් කරන්න ඒකෙන් යම්කිසි කරුණක් මතක තියාගන්න කොච්චර වීරියක් ගන්නවද කියලා. එතකොට ගොවිතැන් බතක් කරන්න කොච්චර වීරියක් ගන්න ඕනේද? ගියද්දොර පිරිසිදු ලස්සන තියාගන්න කොච්චර වීරියක් ගන්න ඕනේද? එහෙනම් දෛනික ජීවිතයේ එදිනෙදා ජීවිතේ කටයුතු සඳහාත් කම්මැලි කමට ඉඩ නොදී ඒක කරන්න ඕනේ. දැන් ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනාට බුදුරජාණන් කුසීත කියන වචනේ පාවිච්චි කරනවා හීන වීරිය කියන එකත් එක්ක කුසීත හීන වීරිය ඇති වෙන්නේ උපන් අකුසල් ප්‍රහාණය කිරීමට වීරිය නොගැනීම. නූපන් අකුසල් නූපදීමට වීරිය ගන්නෑ. ඊළඟට නූපන් කුසල් උපදවන්න වීරිය ගන්නෙත් නෑ. උපන් කුසල් දිනු කරගන්න වීරිය ගන්නෙත් නෑ. ඒ කෙනාට තියෙන හීන වීරිය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හීන වීරිය කිසිසේත්ම උන්වහන්සේගේ ධර්මය තුළ ප්‍රශංසාවට ලක් වෙන්නේ උන්වහන්සේගේ ධර්මය තුළ ප්‍රශංසාවට ලක් වෙන්නේම ආරද්ධ විරිය. ආරද්ධ විරිය කියලා කියන්නේ මේ අරඹන ලද පටන් ගන්නද වීරිය. ඒ කියන්නේ යම්කිසි උත්සාහයක් කෙනෙක් තුල තියෙනවා නම් තමන් අදාළ කරුණ මුදුන්පත් වනතුරු අඛණ්ඩ මේ උත්සාහය පැවැත්වීම. දැන් අපිට පේනවා මේ බුද්ධ කාලේ රහතන් තේර තේරී ගාථා බලද්දී ඒ රහතන් ඒ රහතන් වහන්සේලාත් ඒ වගේ වීරිය කළා තියෙනවා. එක්තරා තේරිකා කියලා එක්තරා භික්ෂුණියක් වයසක භික්ෂුණියක් බුද්ධ කාලේ පැවිදි වුණා. පැවිදුණාට පස්සේ ඒ භික්ෂුණී ආරාමයේ තියෙන සියලු වැඩ කටයුතු කරන්න එතුමියට සිද්ධ වුණා. දැන් එතුමියට කාලය පිළිබඳ යම්කිසි දැනුමකින් හිටියා බොහොම සීමිත කාලයයි මට තියෙන කියලා. ඉතින් එතුමී කරන්නේ අනිත් භික්ෂුණීන් වහන්සේලා තමන්ගේ කටයුතු අවසන් කරාට පස්සේ හිමීට පහළ තට්ටුවට බහිනවා. ඒකේ මැද කණුවක් තියෙනවා. දැන් ඒ කාලේ ලයිට් නැහැ. ඊළඟට ලාම්පු තෙල් නැහැ. මේ සාමාන්‍ය ඒ කාලේ භාවිතා කරපු තෙල් වර්ග තියෙන්නේ. ඒ තෙල් වලින් ලාම්පුපත්තු කරන්නේ මේ මේ පහම්පත්තු කරන්නේ සාමාන්‍ය කට්ටිය ඉන්නේ. එතකොට ඒ වගේ එකකුත් නැතුව ඇති සමහර විට. ඉතින් අර කණුව අල්ලගෙන සක්මන් කරනවා. සක් දැන් අපි සක්මන් කරනවා කියම අපිට මතක් වෙන්නේ සක්මන් මළුවක යහට මෙහාට යන එක. අර භික්ෂුණිය සක්මන් කළේ කණුව අල්ලගෙන කණුව වටේට. ඈ දුර්වලයි. එතකොට ඈට තනියම සක්‍රය සක්මන් කරගන්න බෑ. 70ක් ඒක අල්ලගෙන සක්මන් කළා. සක්මන් කර කර පංච නීවරණයෙන් යටපත් කරන්න මහන්සි ගත්තා. එතකොට අපිට පේනවා මේ උපන් අකුසල් ප්‍රහාණය කිරීමට වීරිය ගැනීමත් ඊළඟට නූපන් අකුසල් යලි හට නොගන්න ආකාරයට හිත රැක ගැනීමත් ඊළඟට නූපන් කුසල් උපදව ගන්න වීරිය ගැනීමත් උපන්න කුසල් දිනු කර ගන්න වීරිය ගැනීමත් මහ පින්වන්තයෙක්ම කරන එකක්. සාමාන්‍ය ලෝකයා කරන්නේ මේ නැති අකුසල් උපදවා ගන්න කැමැත්තෙන්ම වැඩට බහින එක. ඊළඟට අහග යන අකුසල් තමන්ගේ අකුසල් බවට පත් කරගන්න එක. ඊළඟට තියෙන අකුසල් ප්‍රහාණය කරගන්න කල්පනා නොකරන එක. ඉතින් ඒ කියන්නේ තමාගේ තමා පිළිබඳ වගකීම අත්හැරපු ලෝකෙට මේ බුදුරජාන් වහන්සේ අදහස් කරන වීරියෙන් වැඩක් නැහැ. බුදුරජාන් වහන්සේ අදහස් කරන වීරිය තමාව පිළිසරණ කරගන්න එකක්. තමාව සරණ කරගන්න එකක්. තමාට උදව්ව පිණිස තමාව අනාථ නොවෙන්න සලස්සන එකක්. ඒ වීරිය තමයි යම් කිසි කෙනෙකුට අකුසලයක් හට ගන්නවා. අකුසලේ දුරු කරන්න ගන්න වීරිය. මේ වීරිය ගැන ලස්සන කතාවක් තියෙනවා. ඒක විනය පිටකේ තියෙන්නේ. ඒකේ තියෙනවා එක්තරා භික්ෂුවකට ඕන වෙනවා මේ ගහක් කපන්න. ඕන වෙලා ඒ භික්ෂුව ගහ කපන්න ලෑස්ති වෙනවා. ලෑස්තියකට ඒ ගහේ దేవතාවා ඒ භික්ෂුවට පෙනහිටලා කියනවා අනේ මේක මගේ විමානේ මේ කපන්න එපා. එතකොට මේ භික්ෂුව එක ගණන් ගන්නෑ. ගණන් ගන්න නැතුව මේ මේ මේ ගහේ ඒ අත්තක් කපනවා. කැපුවාම සමහරට මනෝකායික දෙවි කෙනෙක් වෙන්නේ නැති ඒ දෙවියාටත් මේ යම් කිසි තුවාලයක් වෙනවා. එතකොට අර දෙවියට හිතෙනවා මට මේ භික්ෂුව මරන්න ඕන කියලා හිතෙනවා. ඊට පස්සේ කල්පනා කරන්නේ දෙවියා මම මේ භික්ෂුව සිල්වත් කෙනෙක්. මම මෙයා මැරුවොත් මට මේ අහගෙන ප්‍රශ්නයක් අකුසලයක්. මම මේ පැමිණිල්ල බුදුරජාන් වහන්සේට කියන මම මෙයාට හිංසාවක් කරන්නේ බුදුරජාන් වහන්සේට කියලා දෙවියෝ පැමිණිල්ල කළා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම වුණා මගේ වචනේ අහන්න නැතුව මම ගස් කපන්න ගිහලා අතු කපන්න ගිහලා මටත් හිංසාවක් වුණා කියලා. මට මෙහෙම එතකොට මට මේ භික්ෂුව කෙරේ ද්වේෂයක් හටගත්තා. මම මේ භික්ෂුවගේ ගුණවත්කම සිහි කරලා මේ ද්වේෂය ප්‍රහාණය කළා. බුදුරජාණන් වහන්සේ බොහෝම ප්‍රශංසා කරනවා දෙවියන්ට. ප්‍රශංසා කළා කියනවා දෙවිය ඔබ බොහෝම උසස් දෙයක් කළේ උපන්න අකුසල් ප්‍රහාණය කරපු එක. ඒ භික්ෂු සීලවන්ත කෙනෙක්. ඔබ මොන හරි කරා නම් විශාල හානියකට ඔබේ ජීවිතයට බලපානවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා කඳවලා භූතගාම පාතවිතාය පාචිත්‍යයන් කියලා පචිතියවතක් පැනෙව්වා ගස්වැල් සිදලීම වරදකි කියලා. එතකොට මේ ශික්ෂාපදේ පනවන්න හේතුන ඔය සිද්ධිය. එතකොට දෙවියෙක් වේවා. උපන්න අකුසලේ ප්‍රහාණය කරන්න වීරිය ගන්නවා නම් ඒ වීරිය ඒ වීරියත් එක්ක ඥානයක් ඕනේ. මොකද හේතුව අර දෙවියට ඒ ඥානෙ නොතිබෙන්න ඒ කියන්නේ ද සමහර අය ඉන්නවා දැඩි තීරණ අරගෙන යම් යම් අකුසල් කරන්න පෙළඹෙන අවස්ථා එනවා. නමුත් අකුසලේ නොකට ආයෙක නොකර ඉන්නවා. එතකොට නොකර ඉන්න ඉදිරිපත් වෙන්නේ ඥානේ. ඒ ඥානීය ක්‍රියාත්මක කෙරෙවි වීරිය. එතකොට ඒ ඥානය ඥානීය වීරිය අනිවාර්යයෙන්ම සතියක් තියෙන එකක්. ඒකද සෝනස් කියන්නේ <clears throat> ඥානයයි ප්‍රඥාවයි විරියයි එකට යනවා. අනිත් පැත්තෙන් සමාධියයි ශ්‍රද්ධාවයි එකට යනවා. එකට යනවා. එතකොට සතිය තමයි මැද තියෙන්නේ කියලා මේ දෙකේ තරාදියේ යම් කිසි විදිහට සමතුලිතතාවය සතිය තමයි දෙපැත්තටම උදව් කරන්නේ. සතිය තමයි උදව් කරන්නේ. අර සෝන භික්ෂුව ගැනත් උතන කතාවක් තියෙනවා නේද? බුදුරජාණන් වහන්සේ අධික වීරිය දැන් ඇත්ත වශයෙන්ම මේ සෝන මේ ස්වාමීන් වහන්සේගේ වීරිය ගත්තොත් අපේ සාමාන්‍ය මිනිස්සුෙකුට හිතන්න බෑ. ඒ වගේ වීරියක්. මොකද හේතුව දැන් සත් මේ චිත්ත සමාධිය ඇති වෙන්නේ නැති වෙනකොට සමාධිය ඇති කරගෙන ඉපිස අන්තිමට සක්මන් කරද්දී සක්මනේ කකුල් තුවාල වෙලා කකුල් දැන් දන ගාගෙන සක්මන් කරනවා එතකොට අපිට පැහැදිලිව පේනවා ඊට පස්සේ තමයි උන්වහන්සේ මට මේ පින මදි ඇති මට මේ අකුසලයේ මේ මට මේ කුසල් වඩන්න වාසනාව මදි ඇති. ඒ නිසා මම ගෘහස්ත ජීවිතයක් ගෙවෙමින් මම ආයේ මේ පින්දහම් කරගෙන වාසය කරනවා කියලා හිතුවා. ඒ වීරිය කළා කළා. ඒක අසාමාන්‍ය වීරියක්. දැන් එක තැනක තවත් එක තැනක තියෙනවා මේ තීර ගාථාවල ඒක රහතන් වහන්සේ නමගේ සිද්ධියක් තියෙනවා. ඒ රහතන් වහන්සේ අරහත් වෙන්න කලින් දැන් රාත්‍රියේ සක්මන් කරනවා. සක්මන් කරද්දී නිදිමත කොච්චරද කියන්නේ සක්මනේම වැටෙනව නිින්ද ගිහිල්ලා. දැන් සාමාන්‍යයෙන් අපි භාවනා කරන්න ගිහිල්ලා පොඩ්ඩක් වැටුණොත් අපි එතන වැටලා බුදිය ගන්නවනේ. දැන් අපි සාමාන්‍යයෙන් අපිට තේරෙනවා භාවනා කරන්න කොච්චර දුරට සමාධියක් වඩන්න ආසාව තිබ්බත් ඒ සමාධිය වටන් වඩන්න තියෙන ආසාව මැඩලගෙන මැඩගෙන අපේ හීන වීරිය ඉස්මතු වෙනවා. කොහොමද හීන වීරිය ඉස්මතු වෙන්නේ? අපි හේතු වෙන තැනක් වෙනවා. ඒ හේතු වෙන තැනක් වෙන මිසක් කොන්ද කෙලින් තියාගෙන තැනක් හොයන්නේ නැහැ. ඒ හේතු වෙන තැනක් හොයාගෙන වාඩි වෙනකොට ඊළඟට උදව් කරන්නේ නීවරණයක්මයි. නීවරණයක්මයි. එතකොට අතනදී අර ස්වාමීන් වහන්සේ වැටුණාට පස්සේ දැන් මං මං ගැන කල්පනා කළා මං මං හිතනවා මට එතම නිින්දයයි කියලා. එතකොට අපි එකපාරට ඒ වීරිය අතාරිනවා. අනේ බෑ මට කරන්න කියලා. එතනදී උන්වහන්සේ මොකද කරේ නැගිට්ටා. නැගිටලා වැලි අතේ වැලි පිහිදගෙන හොඳට සීය පිහිටුවාගෙන දෙවනවර සක්මන් කළා. හැබැයි ඒ පාර සාර්ථක වුණා අරහත්ත්වයට දක්වා උන්වහන්සේගේ සමාධිය වැඩි කියලා. ඒක අපිට පේනවා අපි අසාර්ථකයි කියලා හිතනවා ගන්න උත්සාහය. නමුත් ඒ උත්සාහය ඒ අසාර්ථක බව මැඩගෙන අපි යලි උත්සාහ කළොත් ඒක සාර්ථක කරගන්න පුළුවන්. දැන් සමහර කෙනෙක්ට පුළුවන් ඔන්න භාවනා කරනවා සමාධියක් ඇති වෙන්නේ. අපි ඊළඟ එක තමයි අපිට තියෙන ලොකු වැරද්දක්. අපි මේ මේ ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම ඊතා වේගින් අපේක්ෂා කරනවා ඊතා වේගවත් වර්ධනයක් සෙනෙක වෙයි කියලා අප තුල. පොඩ්ඩක් භාවනා කළ සමාධිය බලාපොරොත්තු වෙනවා. ඊළඟට පොඩ්ඩක් ධර්මාන මානසිකාරය වෙන එක ලවබෝධයක් බලාපොරොත්තු වෙනවා. හැබැයි බලාපොරොත්තු වුණත් නැතත් අඛණ්ඩව කළොත් ඒක සිද්ධ වෙන්න පුළුවන්. මොකද එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කාලේ සමිද්දි කියලා එක භික්ෂුන් වහන්සේ නමක් බ්‍රාහ්මණයෙකුගෙන් බ්‍රාහ්මණෙක් ප්‍රශ්න අහනවා. අහනකොට ඒ සම්මිද්දි ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. ඒ පිළිතුරු ගැළපිලා ගියේ නැහැ බ්‍රාහ්මණයට. ඒ බ්‍රාහ්මණයා ඉතින් මෙයා නවක භික්ෂුවක් වෙන්නේ නැති කියලා ඉතින් ගණන් නොගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේ කියලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දහම් කරුණු වගේක් ඇහුවා. මම මේ උත්තර දුන්නේ. මේ මිනිස්සු සතුටුුන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කරුණු විස්තරයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. කියනවා සමිද්දී මේ ඒ කියන්නේ කොච්චර වීරිය කළත් වැරදි දෙයට වීරිය කළ පළක් නැහැ කියන එක. උන්න බුදුරජාණන් උපමා කරන සමිද්දි එළ දිනක් කියනවා. මේ එළ දිනකින් කිරි ගැනීමේ අවශ්‍යතාවයක් කියනවා. ඉතින් මේ එළ දිනත් ළඟ ඉන්නවා. කිරි ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. මේ එළ දින ළඟ. එතකොට මේ එළ දින ගාවට කිරි ගන්න ආසගෙන ගිහිල්ලා කිරි ගන්න බාල්දිය එළ දිනගේ මෝණ ඉස්සරහන් තියලා අන් දෙකෙන් අදිනවා කියනවා කිරියෙම කියලා. අන් දෙකෙන් කොච්චර ඇද්දත් කොච්චර ප්‍රාර්ථනා කළත් කිරියෙන් නෑ කියන මොකද කිරිය එන තැන එතන නෙමෙයි. තව කෙනෙක් කියනවා කියනවා එයාට එළ දෙන්න ඉන්නවා. එයා මේ තනබුරුල්ල යටින් භාජනයේ තියලා අදිනවා කියනවා. අදිනකට එයා පැතුවත් නැතත් හරි තැනින් ඇද්දා කියනවා. කිරියනවා කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාර්ථනා කළත් නොකළත් හරි වැදගත් කරුණක් මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. ප්‍රාර්ථනා කළත් නොකළත් ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් එයා කරන්නේ එයා අවබෝධ කර යනවා කියන්නේ. එතකොට ඒක ඒ දැන් අපේ සාමාන්‍ය ජීවිතේ පුරාම තියෙන පැතිලි ගොඩක් නේ. පැතුම් ගොඩක්. ඒ කියන්නේ මේ පැතුම් ගොඩට නිවනත් අපි එකතු කරගෙන තියෙනවා. මේ මේ පැතුම් ගොඩක්. නමුත් මේ කවදාවත් මේ පැතුම් ගොඩකින් සිද්ධ වෙන්නේ දැන් මේ වගේ දැන් අපි පොඩි කාලේ ඉඳලා පතනවා. දැන් අපි කරදර දුක් කරදර කම්කටොළු නැති වේවා. සැප ඇති වේවා කියලා. නමුත් ඉතින් කවුරුත් කියන්නේ දැන් ඉතින් ඇති මට පතන්නේ මට හම්බුණා කියලා. මොකද හේතුව? ඒ ප්‍රාර්ථනා ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නමුත් ප්‍රාර්ථනාවකින් නෙමෙයි මේ මාර්ගේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. එතකොට අපි ඥානෙ පාවිච්චි වෙwidetilde ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගේ කරා යන්නයි. දැන් අර කර්මය ගැන වගේ. දැන් කර්මය ගැන කතා කරන දේවල් දැන් අපිට මතකයි පසුගිය දවස්වල සුනාමි ඇති වෙච්ච කාලේ මිනිස්සු මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේක කර්මයක්ද මේ කර්ම විපාකයක්ද ඵල දුන්නේ මං කෝ කර්ම විපාකයක් නෙමෙයි ඉපදුනාට පස්සේ මැරෙන විදි ඉපදුනාට පස්සේ නොඑක ආකාරයට මැරෙන විදි තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ උන්වහන්සේගේ තේර ගාථාවේ මේ උපන් සත්වයාට ඉස්සරහනොත් පිටිපස්සෙනොත් තියෙන මරණයයි කියනවා ඉතින් ඒ ඒ වගේ උතුම් ධර්මයක් අහපු අපි එයා ඒක කර්මය මොකද්ද මේක කර්මය මොකද්ද එයාට ඒ මොකද්ද උනේ කියලා අහලා අපි දන්නවද අපිට ඊළඟට වෙන්න තියෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහනේ. ඉතින් මේ නිසා මං කිව්වා මේක සංසාරේ උපන් සත්වයා මැරෙන විදි. කවුරුත් අහන්නේ මේ මැරිච්ච එක්කිනා කොහේ උපදින්න ඇද්ද කියලා. ඒ වැදගත්ම ප්‍රශ්නේ අහන්නේ නැහැ කවුරුවත්. ඒ හැමෝම අහන්නේ ඇයි මේ විදිහට මැරුණේ කියලා. නමුත් කර්ම විග්‍රහය බුදුරජාණන් වහන්සේ කර්මයේ පිළිබඳ විග්‍රහයක යෙදුනේ මේ කර්මයේ පිළිබඳ කලකිරීම ඇති කරගන්නයි. ඒක තැනක තියෙනවා මේ අංගුත්තර නිකායේ තියෙනවා නිබ්බේධික කියලා සූත්‍ර දේශනාව. දැන් නිබ්බිදා කියලා කියන්නේ කලකිරීමට. ඒ අවබෝධයකින් ඇති වෙන ඥානයක් නේක. දැන් අර කලකිරීම කියන වචනේ දැන් අපි පාවිච්චි කරාට ඒක අර අපිට මේ pāli වචනේ සිංහලෙන් කියාගන්න බැරි කමට අපි මේ වචනේ පාවිච්චි කරන්නේ. නමුත් දැන් බුදුරජාන් වහන්සේ කලකිරීම කියලා පාවිච්චි කරන්නේ අවබෝධයක්. දැන් අපි කලකිරීම කියන වචනේ පාවිච්චි කරන්නේ යම්කිසි දෙයකින් ඇතිවෙන යම්කිසි පීඩාවක් නැති එපාවි මං එයා ගැන කලකිරුණා. මේ වැඩ පිළිවෙල ගැන කලකිරුණා. ඒ වගේ අපි අර අපි අපි ඒ කලකිරීම කියන වචනේ ගැඹුරු අර්ථයක් කරා යන්නේ නමුත් මෙතන කියන්නේ ඒක නෙමෙයි. උන්වහන්සේ විස්තර කරනවා ඒ කර්මය ගැන දැනගන්න ඕන කොටස් තියෙනවා. ඒ කොටස් දැනගත්තාම කියනවා කර්මය ගැන කලකිරීම. ඒක උන්වහන්සේ විස්තර කරනවා මානෙන්නේ කර්මය කියලා කියන්නේ චේතනාව. චේතිත චේතනාහම් බික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනස සමහන්නේ චේතනාව කර්මය කියන්නේ චේතනා පහළ කොට තමයි කයෙන් වචනයෙන් මනසින් කර්ම කරන්නේ. ඒක තමයි උන්වහන්සේ කර්මය පිළිබඳ විග්‍රහය. ඊට පස්සේ කියන මහණෙනි කර්මය හටගන්නේ කොහොමද? පස්ස සමුදය කම්ම සමුදය. ස්පර්ශය හට ගැනීමෙන් කර්මය හට ගන්නවා. ඊට පස්සේ අහනවා මහණෙනි කර්මයේ විවිධත්වය කුමක්ද? ඒක කියනවා තිරච්ඡා මේ අත්තිකම්මන් තිරච්ඡාන යෝනි ගාමනියක්. අතිකම්මා නිරේගාමනය. නිරේට රැගෙන යන කර්මය දෙනවා. තිරිසන් ලෝට රැගෙන යන කර්ම තියෙනවා. പ്രേත ලෝකෙට රැගෙන යන කර්ම තියෙනවා. මිනිස් ලෝකෙට රැගෙන යන කර්ම තියෙනවා. දිව්‍ය ලෝකෙට රැගෙන යන කර්ම තියෙනවා. ඊළඟට විස්තර කරනවා මහන්නේ කර්ම විපාක. කර්ම විපාක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කර්ම විපාක තුනක් තියෙනවා. ඒක තමයි දිට්ඨේවා ධම්මෝ දිට්ඨ ධම්ම වේදිනිය කර්ම ඊළඟට තියෙන උපපජ්ජේවා අපරෝවා පරියාය උපපද්ද වේදිනිය කර්ම අපරාපරිය කර්ම කියලා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා මේ පිළිබඳ විග්‍රහය දැනගත යුත්තේ මේ ගැන කලකිරීමටයි. ස්වාමීන් ඒට පොඩ්ඩක් ආපස්සට ගිහින් ස්වාමීන් වහන්සේගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේගේ සමාධිය විරිය අර පාවිච්චි කරන අවස්ථාවේදී සතියත් සමග සමහර අයට මේ ප්‍රීතිය පස්සේදී සමාධි උපේක්ඛා ඒ தത്വෙට එන්න පුළුවන් කියලා. දැන් අපි දකින්න ස්වාමීන් වහන්සේ මේ සත්වපොජ්ජංගයන් තියෙනවා. දැන් එතන තියෙනවා සතිය විරිය ධර්ම විචය ධම්ම විචය විරිය විරිය ප්‍රතිපස්ස සමහර අය කියන්නේ මේ විරිය හරහා තමාට ඒක හරියට අදහස් කරගන්න බැරුණොත් ඒ විරිය තමාට තිබ්බේ නැත්නම් තමා විසින් සුවයන් විශ්ලේෂණ තමාගේම කළ යුතුයි කියලා ඇයි ඒක වඩා ගන්න බැරි ප්‍රගුණ කළ නොහැකි ඇයි කියන එක නේද ස්වාමීන් වහන්සේ දැන් මෙතන ඒක මෙහෙම වෙනවා පින්වත් මහත්තයා දැන් සමහර කෙනෙකුට වීරිය වීරිය ගැන අපි හරියට තේරුම් ගන්න ඕනේ මොකද දැන් බුදුරජාණන් වහන්සේ සමාධි වඩන කෙනෙක් ගැන විස්තර කරනවා දැන් අපි කෙනෙකුට සමාධියක් වැඩෙනවා සමාධියක් වැඩිලා ඒ සමාධිය පවත්වන්න ඕනේ කියලා බලවත් වීරිය කළොත් ඒක ආයි විසිරීමටපත් වෙනවා ඊළඟට යා සමාධිය කඩනට පස්සේ සමාධියේ වීරිය නැතුව පවත්න්න ගියොත් සමාධිය සැඟ වෙනවා කියනවා. එතකොට ඒකට යම්කිසි දක්ෂතාවයක් ඕනේ. ඒ දක්ෂතාවය තමයි ඒ ඒ අවස්ථාවලදී මනස හසුරවන්න ඕන රටාව Tamanට හසු වෙන්න ඕනේ. එතකොට මේ මනස හසුරවන්න ඕන රටාව Tamanට හසු වෙන්නේ Tamanගේ පින්බලෙන්. දැන් අපි ගත්තොත් දැන් භාවනා කරගෙන යනවා කෙනෙක් භාවනා වුණ සමාධියක් වඩනවා. දැන් යාට සමාධියක් තියෙනවා. නමුත් මේ සමාධිය සමාධියට රුකුල් දෙන මට්ටමින් වීරිය පවත්වන්නේ දක්ෂ වුනේ නැත්නම් සමහර අයට සිද්ධ වෙනවා ඔන්න දැන් භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන ගිහලා ඔන්න සමාධියක් ඇති වෙනවා. හැබැයි සමාධියක් ඇති වුණාට අරමුණ හැංගෙනවා. අරමුණ හැංගෙනවා කියලා කියන්නේ දැන් භාවනා කිරීමේදී තියෙනවනේ යාට සමාධි නිමිත්තක්. ඒ සමාධි නිමිත්ත කියලා කියන්නේ දැන් ඔන්න ආස්වාස ප්‍රස්වාස කරද්දී ආස්වාස ප්‍රස්වාසය තමයි නිමිත්ත. සමහර කෙනෙක් ඉන්නවා මේ ආස්වාස ප්‍රස්වාස මුල් කරගෙන සමත නිමිත්තක් ඇති වෙනවා. අර උග්ඝා නිමිත්ත උග්ඝා නිමිත්ත වගේ සමත නිමිත්තක් ඇති වෙනවා. ඒ සමත නිමිත්ත ඇති වෙන්න නම් සමාධිය ගොඩාක් බලවත් විය යුතුයි. ඒ බලවත් වුණාම තමයි සමත නිමිත්ත ඇති වෙන්නේ. එතකොට යාට සමත නිමිත්තේ හිත පිහිටව ගමන් එයාගේ අර නිවන ධර්මයන්ගේ බලපෑම නැහැ. ඒකයි මේ සමත නිමිත්තට විහිිත පිරවන්නේ කිය ආසා ගොඩක් අය කියන්නේ. ඒ කියන එකේ සාධාරණ පදනමක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් මට හම්බුණ එක හාමුදුරන් කෙනෙක් උන්වහන්සේට ආනාපාන සතිය වඩාගෙන යද්දී වඩාගෙන යද්දී උන්වහන්සේට නිකන් පුන්ස් හඳ වගේ නිමිත්තක් ආවා. ඉතින් උන්වහන්සේ මේ පුන්සදඟ නිමිත් එනකොට මේ ආනාපාන සතිය මෙනෙහි කර කර ඒක බැලුවා. ඒක උන්වහන්සේට වාසනාවට ඒක වුණා. ආනාපාන සතිය මෙනෙහි කර කර ඒක බලනකොට ඒතනම උන්වහන්සේගේ මෙනෙහි කිරීම පැවතුණා. පැවතුණා සමාධිය වැඩි වෙන ගියා. නැතහොත් ආනාපාන සතියෙන් ඉවත් වෙලා අරකට ඉවත් වෙලා හිතන්න ගියන එක පිරිනවා. ආනාපාන සතිය තුල සීය ඉදීමෙන් තමයි ඒක ඇති උනේ. එතකොට යම් කිසි කෙනෙකුට සමත නිමිත්තක් ඇති වුණොත් අර සමාධිය මේ සමාධිය දැන් සමාධිය පවත්වන්න ආසාව තියෙන කෙනා ඉක්මනට බලනවා මේ අරමුණ අතාරලා ඒ අරමුණ අල්ලගන්න. ඒ අරමුණ අල්ලගන්න දරන මානසික වෑයම හරි විදිහට නොකළොත් උද්දච්චයට හිතපත් වෙනවා. හිත සැලෙනවා. සැලෙච්ච එකම සමාධිය බිඳෙනවා. මොකද ඒකත් කියන්නේ ස්වාමීන් වහන්සේ උග්ගහනිමිත්තයි පටිඝනිමිත්තයි අර එතනට එනකොට ඒක තමයි අධ්‍යාත්ම සමාධිය වැඩි වුණාම ආවම වැඩිවම තියෙන තැන. ධර්ම ධර්ම විජය කර යුත්තේ එතන. කල යුත්තේ එතන. දැන් අපි ගත්තොත් දැන් උග්ගහනිමිත්ත කියලා කියන්නේ දැන් ওই සාමාන්‍ය තියෙන නිමිත්ත. එතකොට ඒක සමා අර භාවනා අරමුණ මෙනෙහි කර කර දිගින් දිගටම පැවැත්වීමෙන් ඒ නිමිත්ත හරි විදියට පිළිටියම් පස්සේ තමයි මේ පටිඝානිමිත්ත කියලා කියන්නේ. දැන් මේ පසු කාලින මේ නම් දැම්මට අපි හරි විදිහට ඒක බැලුවොත් එම සමහර කෙනෙකුට සමහර කෙනෙකුට එහෙම නිමිත්තක් එන්නේ නැහැ. දැන් අසුබ භාවනා වඩන කෙනෙක් ගමු. අසුබ භාවනා වඩන කෙනෙකුගේ නිමිත්ත තනිකරම අසුබ නිමිත්තක්නේ. අසුබ නිමිත්ත වෙන්නේ එන්නේ නැත්තම් එයාට ඒ අසුබ භාවනා ආරම නිමිත් ප්‍රකට වෙන්නේ නැහැ. එයාට ඒක හිතට හොඳට මැවිලා පේන්න ඕනේ. ඒ හිතට මැවිලා පේන ඒ කියන්නේ මෙනෙහි කරද්දි වෙන්නේ. දැන් මේ දැන් ওই මානසිකාර කිරීම දැන් ආනාපාන සතියේ සමහර අයට මේ ප්‍රශ්නේ වෙනවා. දැන් ආනාපාන සතිය මානසිකාර කරගෙන යනකොට ආනාපාන සතිය සියුම් වෙනවා. ආනාපාන සතිය සියුම් වෙලා ආනාපාන සතිය නැත්තර නැතුණා වගේ වෙනවා. ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාස. ඒතර ආස්වාස ප්‍රස්වාස නොදැන ගියන් පස්සේ සමහර කෙනෙක් කල්පනා කරනවා දැන් මම මොකද්ද කරන්න කියලා. එහෙම නෙමෙයි කරන්න ඕනේ. ආස්වාස ප්‍රස්වාස නොදැන ගියත් එයා ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරගන්නවා. ආස්වාසය ප්‍රසවාසයක් කියලා මෙනෙහි කරනවා මිසක් එයා හයිය හුස්ම ගන්න යන්න ඕනේ නැහැ. එතකොට එයා එයා දැන් ආස්වාස ප්‍රසවාසයට තේරෙන්නේ නැහැ කියමු. දැන් මොකුත් තේරෙන්නේ නැහැ. නමුත් හිත විසිරිලක් නැහැ. එතකොට කලියුත්තේ ආස්වාසයක් ප්‍රසවාසයක් කියලා එක මෙනෙහි කර කර සිටීමයි. ආස්වාසය ප්‍රසවාසයක් කියලා මෙනෙහි කර කර ඉන්නකොට ආයි හිම් සියුම් විදියට යන මේක අහු වෙනවා. ඒ සියුම් විදියට අහු වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයකට උදව් කරමින්. ඔව්. එතනට පැමිණලා නැහැ. එතනට පැමිණලා නැහැ. එතකොට චිත්ත ඒකාග්‍ර උදව් කරමින් ඒ ආස්වාස ප්‍රසවාස අහුණාම ඊට පස්සේ ඒක එතකොට යාට ගොඩාක් වමනා වෙන එකක් තමයි ඉවසීම. ඉවසන් නැතුව එයා මේක ඉක්මනට ගන්න මොකද හරි සමහර අවස්ථාවලදී හිත හරි සියුම්. ඒ පොඩි දරුවෙක් වගේ හිත දිහා බලන්න යන අවස්ථාවක් තියෙනවා. ඒතර එයා ඒ විදිහට කරන්න ඕනේ. ඒ දැන් අපිට හිතෙන්නේ හැමතිස්සෙම වේගෙන් අල්ලගන්න නෑ පුරුදු වෙලා තියෙන්නේ. මොකද ඒකෙත් තියෙනවානේ ස්වාමීන් වහන්සේ අර උපචාර සමාධි සහ ආපන්න කිව්වහම අර ප්‍රවේශය වෙන්නේ කොහොමද? ප්‍රවේශ වෙන්නේ ඒකනේ. දැන් එතන ස්වාමීන් වහන්සේ නීවරණ ධර්මයන් යටපත් කරත් උන් කියන්නේ භවංග චිත්තයන් එතන ඇති වෙනවා කියලා. ඇත්තෙන්ම එතනදී නීවරණ ධර්ම යටපත් වෙලා වෙලා නෙමෙයි තියෙන්නේ. යටපත් වෙමින්. වෙමින්. එතකොට හරි. ඒතර භවංග චිත්තයන් එසේම පවතිනවා නේද? ඔව් දැන් ඉතින් සිතේ මූලික ස්වභාවය එමම පවතිනවා. එමම පවතිනවා. ඒතර මූලික ස්වභාවය එමම පවතිමින් තමයි මේක වෙන්නේ. දැන් එතකොට ඒ චිතේ සමාධිය දියුණු කරගන්න කැමති කෙනෙකුට හරි ඉවසීමෙන් ඒක කරද්දි සමාධිය දිනන ඕන. හැබැයි සමාධියක් දියුණු වීමේදී අපි හොඳ කල්පනාවකින් ඉන්න ඕන. ඒ කියන්නේ සමාධිය නෙමෙයි මේකේ හරේ. මේකේ හරේ විදර්ශනාවක් නෙමෙයි. මේකේ හරේ යථාභූත ඥාණයට යන්න ඕනේ. එතකොට යථාභූත ඥාණයට ගිහිල්ලා නිබ්බිදා විරාග නිරෝධ විමුක්ති තමයි හරිය. එතකොට එතනට යන්න ඉස්සර වෙලා දැන් අපි කොහොම සමාධිය ඇති වෙනවා කියලා. දැන් සමාධිය ඇති වුණාන් පස්සේ දැන් මේ සමාධියක් ඇති වෙන්න නම් ඒ කෙනාට ඔන්න වීරිය තියෙන්න ඕනේ. ඒ කියන්නේ වීරියෙන් සෑහෙන විදුරට තමන්ගේම මානසික ස්වභාවය වීරියෙන් පාලනය කර කර තමයි සීනුවන උපද්දවන්නේ. ඒ සීනුවන උපද්දවන වීරියෙන් පාලනය කර කර යනකොට සමහර අවස්ථාවල මනසේ යම්කිසි ඒ තමන්ගේ අදිෂ්ඨානයට පාලනය වීමක් තියෙනවා. මේ අදිෂ්ඨානයට පාලනය වීමක් තියෙන නිසා මනස නැමැති මායාකාරය මායාකාරී ස්වභාවයෙන් තියෙන්නේ. ඒ අදිෂ්ඨානයට උවමනාදී මවලා දෙනවා. ඔය සංඥාව කියන එක නේද? සංඥාව. මවලා දෙනවා. ඒ මවලා දීපු ගමන් එයා අමාරු වැටෙනවා. දැන් සමහර ඒක සංඥාවක් නිමිත්තත් සංඥාවක් නේ. සංඥාවක් නේ. ඒතර රූප වේදනා සංඥා. මට මේ නිමිත්තක් නිමිත්තක් වඩලා අමාරු වෙටිච්ච කෙනෙක් හම්බුණා. ඒ කාලේ මම හිටියේ කලුගල ආරන්නේ. මං ඉඳෙද්දි මට හම්බුණා උපාසක මහත්තයෙක්. ඉතින් උපාසක මහත්තයා ඉතින් හොඳට දවසම භාවනා කරගෙන ඉන්නවා. ඉතින් මං ඉතින් මට ඉතින් මට පැහැදුනා මේ උපාසක මහත්තයා ගැන. ඉතින් මං කතා කරාම වනාන්තරයක මේ බගල්ලෙනක භාවනා කරපු හාමුදුරු කෙනෙක් මේ. උන්වහන්සේ දවසක් හොඳට භාවනා කළා. උන්වහන්සේ භාවනාවට මම හිතන්නේ කසින වඩලා තියෙන්නේ. ද කසින තනිකරම නිමිත්තනේ අල්ලන්නේ. දැන් ආනාපාන දැන් අපිට මේ සතර සතිපට්ඨානය තුල තියෙන එකට වඩා ඒකේ තියෙන යම්කිසි අනතුරක් මම නම් දකින්නේ කසින කසින ඒ කියන්නේ වැඩි විග්‍රහයක්වත් නැහැ නේද විග්‍රහයක් කියන්නේ පාටක් විසුද්ධි මාර්ගේ තමයි ඒ ටික තියෙන්නේ නමුත් මේකේ මේ මේ මට ගොඩක් අනතුරු වාසනා මහිම තියෙන එක්කෙනා ඒකිනුත් බේරෙනවා ඉතින් උන්වහන්සේ දවසක් භාවනා කරේ දුන්න ආලෝක සංඥාව ආවා ඉතින් ආලෝකේ වඩ වඩා ඉන්නකට උන්වහන්සේට හිතුණා බුදුරජාණන් වහන්සේ මට දකින්න ඕනේ ඕන් දැක්කන්නේ මේ හිතේ. අපි හොයන්නේ මොකද්ද? මගදී වෙනස් කරනවා අපි පාර. ඉතින් උන්වහන්සේ මේක විදර්ශනා පත්‍ර හරවගත්තා නම් බේරගන්න තිබ්බා. ඉතින් දැන් ඔන්න සමාධිය වැඩිලානේ දැන් තියෙන්නේ. සමාධිය වැඩුණට දැන් තමාගේ වසඟේ හිත තිබුණට හිත দমনය වුණාට හිතේ ස්වභාවය වෙනස් වෙන්නේ ස්වභාවය මායාකාරීමයි. එතකොට මෙයාට මතක් මට බුදුරජාන් වහන්සේව දකින්න ඕනේ කියලා හිතලා දැන් ඉතින් මෙයා සමාධියේ බුදු ගුණ මෙනෙහි කරන්න ගත්තට සමාධිය තුල දැන් මෙයාට ටික ටික පේනවා බුද්ධ රූපේ. ඔන්න මේ ස්වාමීන් වහන්සේට බුදුරජාන් වහන්සේව පෙවුණා. දැන් මෙයාට බොහොම හිතේ ප්‍රීතිය. බොහොම ශ්‍රද්ධාව. දැන් ශ්‍රද්ධා ප්‍රීතිය ඇති වෙලා දැන් ඉතින් හරි සතුටින් දැන් දැන් මෙයාත් එක්ක දැන් හිත බලන්න හිත දෙකට බෙදුණා. හිතේ ස්වභාවය නිකන් වේගවත් වෙලා දැන් දැන් මෙයාට දැන් අපේ සාමාන්‍ය හිතේ දෙකට බෙදිලා තියෙනවා. ඒ කියන්නේ අපි කියමු දැන් කවුරු හරි ප්‍රශංසා කළා. නැත්නම් කවුරු හරි බැන්නා. දැන් අපිට පුළුවන් ඒක ආයෙ මතක් කරන්න. මතක් වෙන කොහොමද? අපේ හිතේම සංඥාවක් බැවෙනවා බැනපියක් වෙනවා. දැන් එයා කියන වචන දැන් අපි හිතින් හිතනවා. අපි හිතින්. එතකොට දැන් අපි වෙනමත් හිතනවා එයා කියන එකත් හිතනවා. දෙපැත්ත. <coughs> ඔව්. දෙපැත්ත මේ හිතේ තියෙනවනේ. මේකම ඇති වුණා සමාධිය. ඇති වුණා ඇති වෙච්ච ගමන් මයන්කෝ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මට අවවාද කරන්න කිව්වා. සමහරට මෙයා දන්නේ නැහැ මෙයාගේ හිතේ තිබිච්ච මොකක් හරි සැකයක් ආවා. ඉස්සරහට කොහොමද ආවේ? ඒ සමාධියෙන් පිණිච්ච බුදුරජාන් වහන්සේ කිව්වා ඔබේ පැවිද්ද මේ කාලේ මේ කාලේ පිරිසිදු පැවිද්දක් නැහැ. සිවුරු අරින්න. අනේ මේ ස්වාමීන් සිවුරු ඇරියා. සිවුරුල උපාසකෙක් වෙලා දැන් ඉතින් මේ පොඩි තැටියක් අරගෙන පින්න පාත යනවා. තාමත් භාවනා කරනවා. ඉතින් මමත් එක්ක ওই විස්තරය කිව්වා මං කෝ අනේ මේ මං කෝ එහෙනම් උපාසක මහත්තයෝ මානසික ඇතිවිච්ච මායාවක් මේක මෙහෙම වුණේ කියලා අපි දැන් ඒ කාලේ ඉතින් මට උනත් එච්චර ලොකුවට විස්තර කරලා කියා ගන්න තේරෙන්නේ මට තේරුණ හැබැයි මෙතන වරදක් වුණා. වරදක් වෙලා තියෙනවා කියලා වරද විග්‍රහ කරගන්න ඒ කාලේ මට ලොකු දහම් දැනුමක් තිබුණේ නමුත් පස්සේ දැන් තමයි අපිට තේරෙන්නේ මෙන්න මේකයි එතන සිද්ධ වුනේ කියලා. එතකොට හිතේ මේ බෙදිල්ල හරියට තේරුම් ගත්තේ නැත්නම් සමහර අවස්ථාවල් තියෙනවා මේ හිතෙන්ම අපිට ඇහෙනවා නිකන් කෙනෙක් කතා කරනවා වගේ. නමුත් ඒ සද්ද හිතෙන් එන්නේ. ඉතින් ඒ වගේ අර හිත බෙදෙන අවස්ථාවල් එන්න පුළුවන්. අන්න උතන මේ සංඥාව ගැන තමයි ස්වාමීනාසේ කියන්නේ මේක බොහොම අල්ලන්න අමාරු දෙයක් කියලා. අමාරු වෙන්නේ ඒකයි. ඉස්සලා යන සුළුයි කියලා මොකද එතනදී මේක භවංග චිත්තයක්ද තමුන්වත් දානවා කියලා. දැන් සමහර කෙනෙකුට එන්න තම තව සමහර අයට තියෙනවනේ භාවනා කරනවා. දැන් භාවනා කරගෙන යද්දී මානසිකාරය ආතාරිනවා යන්නේ. මොකද සමාධියක් වැඩි වෙනට එයාට කම්මැලි හිතෙනවා. මානසිකාරය ආතාරිනවා. මානසිකාරය ආතාරෙම හිත හැංගෙනවා කියන්නේ ඊට පස්සේ මෙයා දන්නේ නැහැ දැන් එයා කඩාගෙන වැටෙන්නෙත් නැහැ. නීවරණයක් කියලා හොයන්නත් බෑ. නමුත් එයා දන්නෙත් නෑ මොකක්ද උනේ කියලා. පෑත් දෙකක් හරින්දි. ඉදලා භාවනාවෙන් නැගිටිනවා. ඊට පස්සේ සමහර කෙනෙක් ඕක අර්ථ බැරි වෙලාවක් කොහෙට හරි ගිහිල්ලා කිව්වොත් එහෙම කෙනෙක් කිව්වොත් ඕක මාර්ගඵලයක් කියලා තවත් රැවටෙනවා ඒකට. ඒ මොකද හේතුව මේ භාවනා කරගෙන දැන් මම ටිකක් භාවනා කරගෙන කරගෙන යද්දී ඔන්න හිත එකඟ වෙනවා. එකඟ වෙලා ඊට පස්සේ සමාධියක් වගේ එනවා. ඊට පස්සේ මම දන්නේ නැහැ. දැන් මෙයා මෙයා දන්නේ මේ හිත මේකට ආසා කරනවා කියලා. ඊට පස්සේ මෙයා මෙයා ඒක වෙන මේක හරියට නොදැන හිටියොත් මොකද වෙන්නේ? දිගින් දිගට මේකට පුරුද්දට යනවා. පුරුද්දට ගිය ගමන් මෙයා භාවනා කරලා අදිෂ්ඨාන කළොත් මගේ හිතේ අරහත් ඵලයේ පාත්වවා කියලා අර අතන තමයි යන්නේ. <laughs> ඒක තමයි කියන්නේ මේ ධර්ම විජය පිළිබඳව සත්පුජ්ජංග වල සත්පුජ්ජංග නැතුව කරන්නම බෑ මේක. ඒ සත්පුජ්ජංග හැබැයි සත්පුජ්ජංගයන්ට යන්න බෑ මේ පිළිබඳ මූලික දැනුම නැතුව. දැන් ඇත්ත වශයෙන්ම ඒක ආපස්සට හරව ගන්නකො සරණසේ සම්මුම විසින් ඒක නෑ ඒක තමයි බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා කාලය තිස්සේ අධ්‍යයනය කිරීමෙන් තමයි අපිට මේවා තේරුම් ගියේ නැත්තම් අපිට හරි විදිහට මේක දැනගන්න ක්‍රමයක් නෑනේ එතකොට මේ අනේ ඒකයි දැන් ඔය කාටවත් මාර්ගඵල දෙන්න බෑ දැන් ඔබ සෝවාන් ඔබ සකදාගාමී කිසි කෙනෙකුට දෙන්න බෑ දැන් මම කවදාවත් දෙන්නෙත් නෑ මොකද හේතුව ඒක බෑ දෙන්න ඒක තව කෙනෙකුට බලෙන් ගන්නත් බෑ ඒක ඒකට අපි කියන්නේ යාගේ යාගේ දයාගේ පින තමයි තියෙන්න ඕනේ මේ යුගයේ. කොටිම බුදුරජාන් වහන්සේගේ කාලෙත් ලකුණ්ඩ බද්දිය මේ ස්වාමීන් වහන්සේට භාවනා උපදෙස් දුන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. දැන් ලකුණ්ඩ බද්දිය මේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා. ඒත් සාරිපුත්ත මහරහතන් වහන්සේ උපදෙස් දෙනවා. ආයෙත් උපදෙස්. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි මේ එකට උන්වහන්සේට උදානයක් පහළ වෙනවා මේ මේ අරහත්ත්වයට පත්වෙච්ච කෙනෙක් මෙයාට උපදෙස් දෙන්න දෙන්නේ නැහැ කියලා. එතකොට අපිට පේනවා හරියටම කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට පමණයි. දැන් සාරිපුත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රේසරයි. නමුත් බුදුන ඕන කාටවත් නැන්නේ. ඒ කියන්නේ ආසයානුස ඥාන, ඉන්ද්‍රිය පරිව පරියත්ත ඥාන, ඒ වෙන්නේ අනිත් එක්කනාගේ තියෙන අර ඔක්කොම අකුසල් යට වෙන්නේ කුසල් මතුවෙන්න ගමන හරි වචනේ දාන්නේ. ඒක ලෝකෙ වෙන කෙනෙකුට බෑනේ. එතකොට අපි කරන්නේ අර බුද්ධ දේශනා අනුසාරයෙන් කොහොමත් මේ ධර්මාර්ගය යනකට වර්තමාන කවුරු හරි නම් එයා මේ සම්බන්ධයෙන් යම් යම් බැටකෑන් අකරතබ්බ වලට පත් වීම, නොමග යෑම්, රැවටි මුලා වීම වෙනවාමයි. එහෙම නොවි යනවා කියනවනම් ඒක ඇත්තක් වෙන්න නම් බෑ. මොකද ස්වාමීනස ඒකමත් තියෙන එක තමයි දැන් සමහර අය කියන්නේ මේ ආනාපාන සති භාවනාව වැඩවුවාම අර ස්වාමීන් වහන්සේ කිව්වාගේ සංඥාවකින් තුලින් ඇති වෙනවා කියලා තමන්ගේ ඇතුලේ තියෙන මේ අපි කිව්වොත් ආත්මයක් එළියේ සිටිනවා වගේ තමාගේ කය පෙනෙනවා තමා එළියේ ඉඳන් තමාටම පේනවායි කියන කතාව. එතකොට සමහර අයට ඔක වෙනවා. ඔව් එතකොට ඒක ආත්මයක් කියන එකට ඇලීමක් ඇති වෙනවා. ඒක වැරදි. ඒක වැරදි. ඒක නෙමෙයි වෙන්නේ. සමහර අයට සමාධි වැඩිීමේදී සමන්ගේ තමන්ගේ සංසාරික පුණ්‍ය පුණ්‍ය විපාක ඉස්මතු වෙන අවස්ථාල් එනවා. සසරේ පුරුදු කරපු දෙයක් අනුසාරයෙන් ඒ වගේ මට හම්බෙලා තියුණා. දැන් එයා භාවනා වඩන්න පටන් ගන්නවා. ටික දවසක් ගියන් පස්සේ එයා එතන නෙමෙයි වඩන්නේ. Taman ඉස්සර තව කෙනෙක් ඉන්නවා පේනවා. එයා තුලයි මෙයා වඩන්නේ. කොහොමද ඒවා මේ මනසේ ඇතිවෙන මායාවල්. නමුත් මේ මායාව උදව් කරනවා එයාට සිහිය වඩන්න. මායාව උදව් කරනවා. ඒක අය හරියට අල්ල ගන්න ඕනේ. එයා හිතුවත් ඒක ආත්මයක් කියලා අමාරු වැටෙනවා. ඒකයි. මොකද ඒ යථාභූත ඥාණයට එන්න ඕනේ අපි කියන ඉලක්කයට තියෙන්න ඕනේනේ. එතකොට එයා අවස්ථාවත් හිතන්නේ නාම රූප පරිච්ඡේදය හිතන්නේ මේක මේක අනිත්‍ය වූ දෙයක් මේක වෙනස් වෙන දෙයක් මේක අනිත්‍ය වූ මානසිකාරයේ හටගත්තු දෙයක් මේක ස්පර්ශි ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් කියලා එයා විදර්ශනාව තුළ රැඳිලා ඉන්න ඕනේ. විදර්ශන රැඳිලා නොහිටුත් එයා හිතන්න පුළුවන් එයාගේ මනෝකය පිට වුණා කියලා. ඔය එහෙම එහෙම තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. හැබැයිට මනෝකය පිටින අවස්ථා තියෙනවා. නමුත් එහෙම නොවිත් කෙනෙකුට මේ ඉලියුෂන් එක ඇත්ත කියලා පිළිගන්න අවස්ථාව එනවා. ඉතින් එහෙම නොවෙන්න නම් එයාට මං කිව්වේ එයා සෑහෙන කාලයක් විශේෂයෙන්ම මේ ධර්මාර්ගය යෑමේදී අපි මේ මායාකාරී විඥානික ක්‍රියාකාරීත්වයක් එක්ක සිටින නිසා අපි කිසි දවසක කලබල විය යුතු නෑ. මම දැන් සෝවාන් වෙලා මම දැන් මොකද අන්තිමට වෙන්නේ ඒ අපි මේ අපි හිතේ හිතේ පිටේ තියෙන ස්වභාවය අපිට ප්‍රකට වෙන විදිය බලලා අපි යම් ලකුණක් දානවාද ඒක අපිට පාඩුවක් මිසක් ඒකේ ලාභයක් නෑ. ඒකේ අපිට පාඩුව නිසා සමහර අය මාත් එක්ක තරහ වෙලා ගිහිල්ලා තියෙනවා. සමහර අය එනවා ඇවිල්ලා මට කියනවා මෙහෙමයි මම රහත්. මං කියනවා ඉතින් රහත් නම් මට මොකටද කියන්නේ? මට කිල් සමහර කියන මම ප්‍රශ්න කළා තියෙන්නේ ප්‍රශ්නයක් නෑ නෑ කියන්නේ සමහර කෙනෙක් කියන මම මේ මෙන්න මෙහෙම භාවනා කරලා තියෙන ස්වාමීන් වහන්සේ මම කොයි තත්ත්වෙද ඉන්නේ මං අහන ඕක හොයන්න එපා ඔයා ඔයා තුල තියෙනවා නම් යම් ප්‍රඥාවක් සැබෑ ලෙස වැඩිලා ඒ ප්‍රඥාවට හානියක් වෙන්නේ නෑ සැබෑ ලෙස වැඩිලා තියෙනවා නම් සැබෑ ලෙස නොවැඩි මේ මනසේ හටගන්න ස්වභාවය දිහා බලලා ඔයා ඒකට ලකුණක් දාගත්තොත් ඒ ලකුණ අපිලවා සම්මත කරගන්න හැදුවොත් මේක ඊට පස්සේ කියන ස්වාමනාස ගාටිය ස්වාමනාසෙත් මෙහෙම කිව්වා කියලා ඊට පස්සේ සම්මත කරගන්න කිව්වොත් ඔයා නොදැනීම කෙලෙස් හට ගන්න පුළුවන් කියලා. මොකද ඒකට හේතුව තමයි දැන් වර්තමානයේ අපිට ගොඩාක් දුරට මේ සතියට සමාධියට වීර්යයට තියෙන ලොකුම බාධාව තමයි ප්‍රමාදය. එතකොට දැන් අපි කෙනෙක් ඔන්න වීරියක් වඩනවා. උත්සාහයක් තියෙනවා. ඒ උස ඇතුළු කුසලයකුත් වඩනවා. සමාධියකුත් ඇති වෙනවා. මේ විදර්ශනා හැටියට පොඩ්ඩක් නුවණින් මෙනෙහිත් කරනවා. මෙනෙහි කරද්දී අර පරණ සමාධියටම හිතත් වැටෙනවා. ඒ සමාධියට හිතේ තියෙන මේ බැඳීම නිසා. එතකොට දැන් මෙයා මෙහෙම වෙද්දි වෙද්දි මෙයා හිතන්න පුළුවන් ආ දැන් මම සෝවාන් වෙලා ඉන්නේ කියලා. එතකොට දැන් සෝවාන් වෙලා ඉන්නේ කියලා හිතුවට පස්සේ හිතන දැන් මම සතර පායෙන් අත් මිදෙලා දැන් මට ආත්මහත ඒ ඔක්කොම ලකුණු ටිකත් එයා දා ගන්නවා. ඊට පස්සේ එයා දන්නේම නැහැ. එයා පරණ ලෝකෙට වැටෙනවා එයා නොදැනීම. එයා ඊට පස්සේ අවධානයෙන් සිටින්නේ නැහැ. අවධානයෙන් සිටින්නේ නැතුව අතාරිනවා. දැන් මේ වගේ සමහර අවස්ථාවල් තියෙනවා යුද්ධෙන් යුද්ධෙන් දිනලා දිනපු දිනලත් පරදින අය ඉන්නවා. ඒ කියන්නේ සමහර අවස්ථාවල් තියෙනවා දැන් ඔන්න යුද්ධයක් කරනවා. යුද්ධයක් කළා යා ජය අරගෙන දැන් සතුරා පළවා හැරලා යා ජය අරගෙන හැබැයි සතුරා ආයේ පහර දෙයි කියන අවධානයෙන් තොරව ඉන්නවා. එයා ජයපැම් බිබී ඉන්නවා. එයා දන්නේ නැහැ සතුරු ඇවිල්ලා පරණ තැනට ගහනකම්. නීවරණ ධර්මයන්. නීවරණ ධර්ම. ඒ වගේ දන්නේම නැහැ අන්තිමට Tamanට වෙන දේ Tamanවත් දන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි විශේෂයෙන් ওই ධර්ම මාර්ගයේ යද්දී හරියට හැමතිස්සෙම තියාගන්න ඕන එක තමයි නිහතමානීකම. මොකද දැන් ධර්මයේ පොඩ්ඩක් ඉගෙන ගත්තා කියලා එහෙම නැත්නම් භාවනාව පොඩ්ඩක් කළා කියලා සියල්ල දන්නවා වගේ කල්පනා කරන්න ගත්තොත් නම් ප්‍රශ්නයක් අට ගන්නවා. හොඳම වාසිය තමයි මේකෙදී අර කාලයක් යම්කිසි කාලයක් යනවා යම් යම් මේ ධර්මයේ සම්බන්ධයෙන් සාමාන්‍ය දැනුමක් හරි ලැබෙන්න. මොකද දැන් අපි දන්නවා දැන් මම ওই ධර්ම ධර්මයේ එක දිගට මම අවුරුදු 12ක් විතර බුද්ධ දේශනාම කියෝ කියෝ හිටියේ. යා ඊළඟට වැඩිහිටි ස්වාමීන් වහන්සේලා හම්බ වෙලා කතා කර කර විමසීම තමයි මේ ගොඩාක් දුරට එතකොට තමයි අපිට තේරුම් ගියේ මේ පිළිබඳව ගොඩාක් අය මේ හරිය අධ්‍යයනයකින් තොර විග්‍රහය කරන විග්‍රහ කරමින් ඉන්නේ කියලා. ස්වාමීන් අවසර ස්වාමීන් මේ දුරකථන රැඳින්නවලු මහර්ගම පිළිකාරවලේ වෛද්‍යවරයෙක් ඒතුමාගෙන් අපි ප්‍රශ්නය පොඩ්ඩක් විමසලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඔව් වෛද්‍යතුමනි නම කියලා ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්ද? මම පිළිකාරවලේ වෛද්‍යවරියක්. නම නම බුද්ධය සාමහන්ත අපගේ ලොකු සාමහන්තට මම ඇත්තටම සිතින් දෙන්න ඕනේ මේ වෙලාවේ අපිට මේ මේ වගේ තත්යකට ගිහියන් විදිහටත් ඒ විදිහටත් මේ රට කරන සේවාව වෙන ඉතින් ඇත්තෙන්ම ඔබ වහන්සේට ඒ පිනම ඇති මේ ජීවිතේදී ධර්මාවබෝධය කරගන්න කියලා මට හිතෙනවා ඒ වගේම මට ඇත්තෙන්ම ඔබ වහන්සේගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා අපි පිළිකරෝහල ඇත්තටම ධර්මයේ පිළිබඳ සම්ම දේවල් කියලා දෙන සෝතනක් වගේ කියලා මම හිතනවා. ඉතින් අපි වාස්තුවල රෝගියෙක් මේ අවස්ථාවකදී රෝගියාගේ පහසුව කියලා හිතාගෙන ගොඩක් වෙලාවට නහයට බත දැමීම, සෙලයින් කටු ගැසීම ආදී සිදු කරනවා. ඒ වෙලාවේදී ඔවුන්ගේ සිත්වල යම්කිසි දේශයක් ඇති වෙනවා කියලා මට හිතෙනවා නම් කිසිම වේදනාවක් නිසා. ඉතින් අපි හොඳ සිතකින් ඒක කරත් මට හිතෙනවා ඒ රෝගියාට සුදුසිතට ඒක බලපාලා ඊළඟ උත්පත්තියට ඒකෙන් යම්කිසි හානියක් වෙනවද කියන එක ගැන මට පොඩි සැකයක් තියෙනවා ඔබ වහන්සේට ගොඩාක් දෙන්නේ ඒ පිළිබඳ පොඩි අවවාදයක් දෙනවා බොහොම පිං. ඔව් ඒක මං හිතන්නේ සෑහෙන වැදගත් ප්‍රශ්නයක් එතුමිය ඇහුවේ. දැන් හැබැයි පිළිකා රෝහලේ සහ අනිත් රෝගීන් සම්බන්ධයෙන් ගත්තොත් අපිට පේනවා ගොඩාක් ගොඩාක් අය කියන්නේ 100%ක්ම මිනිස්යන් Tamanගේ අවසාන කාල පරිච්ඡේදයේ විඳෝල මැරෙන්න අකමැති. ඒ කියන්නේ විශාල අකමැත්තක් තියෙන අනේ මට නම් බට ගහන්න එපා මාව නම් ගෙනියන්න එපා කියලා ගොඩාක් වයසක අය කියනවා. නමුත් දරුවෝ පෙළඹෙනවා එයාව රෝහලට ගෙනියන්න. රෝහලට ගෙනියන්න පෙළඹෙන්නේ යාට තියෙන ආදරයටයි. එයාව තප්පරයක් හරි ජීවත් කරගන්න පුළුවන් කියලා හිතලයි. එතකොට දැන් අර එහෙම වෙනකොට විශේෂයෙන්ම කළ යුතු දෙයක් තමයි ඇත්තෙන්ම द्वේෂයක් හටගන්න ඉඩ තියෙනවා කෙනෙකුට එයා ඒක හරියට මෙනෙහි කරේ නැත්තම්. දැන් සාමාන්‍ය රෝගියෙක් ගත්තොත් එහෙම අපිට පේනවා සමහර රෝගීන් <coughs> පොඩ්ඩක් යහම වෙනකොට මේ කේන්ති ගන්නවා බයිනවා. ඉතින් ඒ වගේ අඩුපාඩු ගොඩාක් ඇති වෙන අවස්ථාල් තියෙනවා. එතකොට සමහර විට මේ උපස්ථාන සේවයේ යෙදෙන අය සෑහෙන ඉවසගෙන තමයි ඒක කළ යුතු. ඉතින් ධර්මයේ දන්න කෙනාට නම් ඒකේ වාසියක් තියෙනවා. ධර්මය නොදන්න කෙනෙකුට ඉතින් සමහර විට යාට කුසල වඩා ගන්න අවස්ථාවක් නැහැ. හැබැයි මේකේ මේ ඒ වෛද්‍යතුමේ කිව්වා වගේ හැබැයි එක දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක කරන්න ඉස්සෙල්ලා යව දැනුවත් කරන්න ඕනේ රෝගියාව. අපි මේක කරන්නේ ඔබව දවසක් දවසක් හරි වැඩිපුර ජීවත් කරවන්න කැමැත්තෙන් මේ මනුස්ස ලෝකයේ තුල දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න ඔබට අවස්ථාවක් ලැබුණොත් ඒක ඔබ ඔබ තුල ඔබට පින් කරගන්න අවස්ථාව පාවිච්චි කරන්න පුළුවන් ඒකට උදව්වක් කියලා අන්න ඒ වගේ අර ධර්මානුකූල විවරණයක් දෙන්න ඕනේ යාට. ඒ ධර්මානුකූල විවරණයක් දුන්නොත් යාට ධර්මානුකූල අර්ථයක් දුන්නොත් නැත්තම් සමහර කෙනෙක් කියනවා මට ජීවත් වෙන්න ඕනේ නැහැ. මට ජීවත් වෙන්න ඕනේ නැතුව තියෙද්දී මාව ජීවත් කරන්න හදන කියලා. එතකොට අපි එයාට කියන්නේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙද්දී දැන් ඔබට හොඳ කල්පනාවක් තියෙනවා මේ කල්පනාව ධර්මයට පිහිටුව ගන්න මේක අවස්ථාවක් කරගන්න කියලා ඒ අදහස දීලා අර වගේ බට ගහන එක කරොත් සමහර විට එයා ඒ හොස්සේම ධර්මය උනත් අල්ලන්න ඉඩ තියෙනවා. ඒ වාසිය ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඇත්ත වශයෙන්ම මේ ඔක්කොම අ르බුද තියෙන්නේ මේ ජීවත් වෙලා ඉන්න කාලය තුළ දැන් අපි ගත්තොත් දැන් අපි මේ ධම්ම නම බුද්ධාය වැඩසටහන කරනවා. මේ වැඩසටහනෙන් අපේ මං කිව්ව අපේ ඉලක්කය තමයි ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනික වැඩපිළිවෙලට අපි ප්‍රායෝගිකව ඇතුල් වෙන හැටිනේ මේ කියා තින්නේ. ඒතර මේක කවුරු හරි ප්‍රයෝජනෙ ගත්තොත් ඒකේන අවසාන මොහොතේ අපි කිව්ව බට ගහන අනුන් මේ ඉලා ඉරණමකට ගොදුරුණා කියලා ඒත් යාට ඒ හැම සිද්ධියක්ම විදර්ශනා කරගන්න ගන්න පුළුවන් මේ පුළුවන් වෙලාවෙ කරන්න ඕනේ හැබැයි ඒක. දැන් ගොඩක් වෙලාට වෙලා තින්නේ අපි බැරි වෙනකන් ඉන්නෝනේ ඒක කරගන්න. සිහිය පිහිටුවා ගන්න එක, වීරිය පිහිටුවා ගන්න එක, ඥානෙ පිහිටුවා ගන්න එකට අපි අපි හිතාගෙන ඉන්නේ හොඳටම බැරි වෙනකන් ඉන්නේ අපි කරන්න. දැන් අපිට කරන්න ඕනේ අපිට තව වයස තියෙනවා, අපිට කාල තියෙනවා. කී කියාර ප්‍රමාද වෙන්නමනේ කල්පනා කරන්නේ. ඉතින් ඒ නිසා ප්‍රමාද නොවි මේක ධර්ම මාර්ගයේ අරගෙන යන තමයි කල්පනා කළ යුත්තේ. ඉතින් අපි කිව්වේ අර සමාධිය ගැන අපි මේ කතා කළේ අර කෙනෙක් රැවටෙන්න පුළුවන් සමාධිය අරමුණු නොදෙනී ගියාට පස්සේ ඒක දියුණුවක් කියලා. දැන් ඒ වගේ අවස්ථාවක එයා ඒකෙන් අත් මිදෙන්න කරන්න තියෙන්නේ ඒ අරමුණ නැවත නැවත මෙනෙහි කිරීමයි. කියන්නේ ආයෙත් ආනාපාන සතිය ආනාපාන සතිය මෙනෙහි කරන්න ඕනේ. හැබැයි ඒක ඒක කරන්න ඉස්සර වෙලා එයා අපිකම දැන් ඒක ඒක කරන්න යාට අමාරු හිත පුරුදු වෙලා නිසා. එතකොට යා කරන්න ඕනේ භාවනාවට වාඩි වෙනකොටම අදිෂ්ඨාන කරගන්න ඕනේ මම මේ අරමුණ අද නොදෙනියන්න දෙන්නේ නැහැ කියලා. එතකොට ඒ අදිෂ්ඨාන හිත නතු වෙනවා. කොච්චර ඉක්මනට එතනට ගමන් කරත් එත එතන ඉඳන් පටන් ගන්න නතු වෙනවා එතකොට. එතකොට අර පරණ තත්ත්වය වැටෙන්නේ. එතකොට මොකද අදිෂ්ඨානය කියන එක අයිති වෙන්නේ මේ 이르දිපාදවලට. එතකොට මේ අදිෂ්ඨානය හොඳට තිබුණොත් ඒ අදිෂ්ඨානයට අනුකූලව මානසික ක්‍රියාකාරීත්වය පැවැත් වෙනවා. අනාත්ම දේවල්නේ. ඒ විදිහට පැවැත්වෙනවා. එතකොට යාට ඒකෙන් ගොඩ එන්න පුළුවන්. තව සමහර අවස්ථාවක් මට හම්බෙලා තියෙනවා මේ යෝගින්ගේ දැන් සමහර අයට සමාධිය වැඩෙනවා. දැන් සමාධිය වැඩුණාට පස්සේ දැන් මේ සමාධිය පිළිබඳව දන්නේ නැත්තම් ඊට පස්සේ මහා විශාල විදිහට මේවා හිතා ගන්නවා. මේ මාර්ගඵල ලැබුණා, ඉදි ලැබුණා එක එක හිතා ගන්නවා. එතකොට පුදුම විදිහ අමාරුවක වැටෙනවා යා. එහෙම නැතු එයාට පුළුවන් වෙන්න ඕනේ මනසේ ඇතිවන හැම එකක්ම මධ්‍යස්තව පිළිගන්න. ඒ කියන්නේ මධ්‍යස්තව ඒ කියන්නේ උද්දාමයකටපත් නොවි ඒ මානෝ මනෝභාවයන් පිළිගන්න එයා දක්ෂ විය යුතුයි. මං හිතන්නේ විශේෂයෙන්ම යෝගියෙක්. දක්ෂ විය යුතුයි. ඊළඟට දැන් අපි ගත්තොත් භාවනාව වැඩෙන කෙනෙක් ඉන්නවා කියමු සමාධියක් ඇති වෙන කෙනෙක්. මට එක 100 කෙනෙක් හම්බ වුණා. ඒ 100 සමාධියක් වඩලා ඒ සමාධි තුලින් දිදී කවුරු හරි මේ කතා කළා හෝ නැගිට්ටුවලා මෙයා නැගිට්ටා. මෙයා නැගිට්ටට මෙයාට දැන් ඇවිදිනවා දැනෙන්නේ. ඊට පස්සේ දැන් මේ සිය මාව හොයාගෙන ආවෙලකෝ ස්වාමීන් වහන්සේ මට මෙහෙම වෙනවා දැන් මම මොකද කරන්න කියලා. මොකද්ද කර සමාධි භාවනා කියලා ආනාපාන සතියම කළා තියෙනවා. ඊට පස්සේ ඒ ආනාපාන සතිය ආනාපාන සතිය කළා තියෙන්නේ මම කිව්වා එහෙනම් වාගේ ආයමත් ආනාපාන සතියම කරන්න. කරලා ඒ සමාධියක් නම් වැඩි වෙයි සමාධියට යන්න. ගිහිල්ලා හිත මූලික වශයෙන්ම කලින්ම සිතේ සිතේ බලවත් අදිෂ්ඨානයක් ඇති කරගන්න මම පෑ භාගයක් මේ සමාධියෙන් ඉන්නවා කියලා. ඊට පස්සේ සම දැන් අදිෂ්ඨාන කළා සමාධිය දැන් සමාධිය වෙනස් වෙනවා ඒ අදිෂ්ඨානේ හරිනම්. ඒ කියන්නේ පෑ භාගයේ මොහොතේ සමාධිය තිබිලා ඊට පස්සේ සමාධිය අඩු වෙලා යනවා. එතකොට එයා තේරුම් ගන්න ඕනේ මේ අදිෂ්ඨානයට අනුව සමාධිය පැවතුණා කියලා. එතකොට ඒක ඒක වෙන්නේ ඉද්ධිපාදයන්ගෙන්. යම් කිසි ප්‍රමාණයකට ඉද්ධිපාද උදව් කරනවා හැම එකටම. එතකොට දැන් මේ 100 එක කරගෙන ගියා. ගිහිලා ඊට පස්සේ මොකද වුනේ? අංකෝ ඊට පස්සේ සමාධි අඩුණාට පස්සේ සාමාන්‍ය තත්ත්වෙට නිකන් ඉන්න නිකන්. ඊට පස්සේ නැගිටින්න කිව්වා. දැන් එයා ඒක සිද්ධ වෙලා අවුරුද්දක් වෙනවා. හරි පීඩාවකින් ඒ 100 හිටියේ. හැබැයි එදා මේ විනාඩි 5 පැය භාගයෙන් එයාට ඒකේ විසඳුම හරි ගියා. ඒ කියන්නේ කරපු දේ ඒ උපකාරී වුණා. මොකද සමහර වෙලාවට කියනවානේ ස්වාමීන් වහන්සේ ඒක නිකන් මේ හදිසිය එතනට යන්න පුළුවන් කියලා. තමයි හිතන්නේ නැතුව මෙතනට ගිහිල්ලා තමයි ඒක තේරුම් ගැනීමක් බැරි වෙනවා. ඊට පස්සේ තමයි අතපන් වෙන්න පුළුවන් කියලා. නෑ එහෙම වෙනවා සමහර අයට <clears throat> දිගින් දිගටම සමාධිය වැඩුවොත් දැන් බුද්ධ දේශනා තියෙන සමහරුන්ට පුළුවන් කියනවා ක්ෂණිකව සමාධිය ඇති කරගන්න ක්ෂණිකව සමාධියෙන් අත්මිදෙන්න. මට හම්බුණා උතුම් උතුම්ම ශ්‍රේෂ්ඨ මේ ස්වාමීන් වහන්සේ නමකගෙන් තමයි මම ඔය සමාධිය ගැන ඉගෙන ගත්තේ. උන්වහන්සේ දැන් අපවත් වෙලා වලාණී අමතක වෙසී කියන මහෞත්තම ගුරු පියාණන් වහන්සේ තමයි මගේ ඒ ස්වාමීන් වහන්සේ තමයි උන්වහන්සේ ඉගැන්වුවේ මට. එතකොට උන්වහන්සේට බලවත් සමාධියක් තිබ්බා. සැනකින් උන්වහන්සේ සිත ඒකාග්‍රතාවයට පත් කරනවා සමාධිය හොඳට පවත්වනවා. ඉතින් ඒ වගේ අර ඒ අර පුරුදු කරලා කාලය තිස්සේ පුරුදු කරලා ඒක එතකොට මේ මේ ඒ වගේ තියෙනවා. තව සමහරු තියෙනවා මේ දැන් ඔන්න භාවනා කරගෙන යනවා කියන භාවනා කරගෙන යද්දී ඒක හරියට යාට විග්‍රහ කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ සමහර විට එක එක මානසික ආතති වලට පත් වෙන්න පුළුවන් ඒක භාවනා වැරද්දක් නෙමෙයි බුදුරජාණන් වහන්සේනේ සීය දිනු කරන්න කියලා කිව්වේ සීය දිනු කරන්න කියලා කියලා දීප්පේ එකක් ප්‍රගුණ කරන්න යද්දී සීය නැති වෙන විදියක් නැහැ නේ සීය ප්‍රගුණ කරන්න නම් අපි කියා දෙන්නේ එතකොට සිහිය ප්‍රගුණ කරන වැඩේ හරි විදියට කරන්න එයාට පින තියෙන්න ඒකයි දැන් සාමාන්‍යයෙන් අපි හරියට පින් දහම් කිරීමට යොමු කරනවා. වතාවත් කිරීමට ඊළඟට අන් අයගේ ගුණධර්ම අගය කිරීමට අන් අයට අපහාස නින්දා නොකිරීමට මොකද මේ ඔක්කොම බලපානවා තමන්ගේ ධර්ම මාර්ගයට. මොකද ස්වාමීන් වහන්සේ තවත් කියන එකක් තමයි සමාධියට ගියාට පස්සේ සමහර අය කෙලිම අනිච්ච දුක්ඛ අනාත්ම වලට යනවා කියලා ආයි නාම රූප පරිච්ඡේ දේවල් වලට යන්නේ නැතුව කෙලිම යන්න හදන එක අනිච්ච දුක්ඛ කරන්න බෑ කියලා. දැන් සමහර අය සමාධිය වැඩෙන්න නොදී සමාධිය වැඩෙන්න ඉස්සලත් උතන්ට යන්න හදනවා. ඇත්තෙන්ම සමතේනුත් ත්‍රිකුල් දෙන්න ඕනේ ධර්ම මාර්ගයේට විදර්ශනාණු ත්‍රිකුල් දෙන්න ඕනේ දෙකම තියෙනවා. දැන් මේ වගේ දැන් සමහර කෙනෙක් ඉන්නවා ඔන්න සමාධිය වැඩෙනවා. දැන් මේක වෙන්නේ විශේෂයෙන්ම මේ මූලික අවස්ථාවේ කරගෙන යාට තමයි එන්නේ සාමා පහුවෙනකට සමහර විට එන්න පුළුවන්. ඕන දැන් සමාධිය ඇති හොඳ ප්‍රීතිය තියෙනවා. දැන් ප්‍රීතිය ඇතිගෙන මෙයා හිතන මේ ප්‍රීතියට මං ඇලෙන්න හොඳ නැහැ. මේකත් අනිත්‍ය කරන පංච උපාදානස්කන්ධ බලන්න පටන් ගන්නවා. අනිත්‍ය වශයෙන් රූප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ. අර ප්‍රීතිය නැතුව. ඊට පස්සේ දැන් එයාට දැන් ප්‍රීතියක් නැහැ දැන්. ඔන්න දැන් විදර්ශනා වඩා යනකොට ඔන්න විදර්ශනා වඩා ගන්න බෑ මොකද නීවරණ එනවා දැන්. ඒ නීවරණ යටපත් කළේ අරගෙන්නේ. ඔන්න නීවරණ එනවා. දැන් ඊට පස්සේ මෙයාට ආය අවශ්‍යතාවයක් ඇති වෙනවා ප්‍රීතිය උපද්දව ගන්න. දැන් ප්‍රීතිය අපේක්ෂා සමාධිය වඩන්න හදන සමාධිය වැඩින්නේ. ඒ කලින් සමාධිය වැඩි අපේක්ෂාවක් නැතුව දැන් වඩන්නේ අපේක්ෂාවක් ඇතුව. එතකොට වැඩින්නේ. අර අපේක්ෂාවෙන් හිත සැලෙනවා. දැන් වැඩි දැන් ප්‍රීතියයි දැන් ප්‍රීතිය කියලා හිතාගෙන කරන්න හදනවා. එතකොට හරියන්නේ. ඉතින් ඒ නිසා අර මම කිව්වේ ඒකයි මේක යන්නේ කොහොමද සවන දැන් සමහර කට්ටිය කියන්නේ නැවත වතාවක් ඒ බලන්න වෙනවයි කියලා නාම රූප ඒ කියන්නේ අපි බලන්න ඕනේ ඒක නිතර නිතර බලන්න ඕනේ ඒ කියන්නේ දැන් අපි අපි කියමු දැන් ඇත්ත වශයෙන් මේ මාර්ගයේ තියෙන සමතයත් විදර්ශනාවත්නේ. සමතයත් විදර්ශනාවක් තියෙනවා. සමහර අය කියනවා අර බැරි වුණාම අර වේග පැත්තට ප්‍රීතියෙන් එළියට එනකොට හෝ සමතෙන් එළියට එනකොට එතනම පේනවා කියලා ඒක ඒක මේ විදර්ශනා කටට ගන්නත් පුළුවන් කියලා එළියට වැටෙනකොට. මෙහෙමයි. ඒක ඒක විදර්ශනා කටට ගන්න පුළුවන්. නමුත් විදර්ශනාව කියන එක බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන විදිය ගත්තොත් ඒ විදර්ශනාව මේ දැන් සමතය තුල තමයි අපි විශේෂයෙන්ම සමතයට අපි මේ තනක් දිය යුතුයි. ඒ මොකටද? සමතෙන් තමයි නීවරණ ධර්මයටපත් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සමතම් භික්කවේ භාවී තබ්බන් සමතෝ භික්ඛවේ භාවියතෝ කමත්ත මනෝහෝති යා චිත්තා සාභාවීති. යම් සමතේ වඩන්න ඕනේ කියනවා. මොකද හේතුව සමතේ වැඩියොත් මොකද වෙන්නේ? සිත වැඩේ කියනවා. එන සිතේ ස්වභාවයක් තමයි වැඩෙන එක. එතකොට සිත වැඩෙන්නේ නීවරණ ධර්ම යටපත් වීමෙන් ඒකාග්‍රතාවය තුල. ඒතර ඒකාග්‍රතාවය තුල සිත සිත වැඩෙන එක කරන්න ඕනේ. ඊළඟට තියෙනවා විපස්සනා භික්කවේ භාවිතබ්බා. මාන්නේ විදර්ශනා වැඩි යුතුයි. විපස්සනා භික්කවේ භාවිත කමත්තම නොති යහපඤ්ඤා සාභාවීයති. විදර්ශනා වැඩින මොකද වෙන්නේ යම් ප්‍රඥාවක් ඇද්ද ඒ වැඩි කියලා. එතකොට සිතත් ප්‍රඥාවත් වඩන්න තියෙනවා. සිත වඩන්නේ සමතෙන් ප්‍රඥාව වඩන්නේ විදර්ශනාවෙන්. සිත වඩන්නේ සමතින්. සමතින්. සමතින් සිත වැඩිනවා. විදර්ශනාවෙන් ප්‍රඥාව වැඩිනවා. ප්‍රඥාව. එතකොට වැඩෙන සිතේ තමයි ප්‍රඥාව වැඩෙන්නේ. වැඩෙන එතකොට ප්‍රඥාව වැඩෙනොත් තමයි හිත වැඩෙන්නේ. ඉතින් මේ එක එකනේ එකට එක එකක් එක රුකුල් දෙනවා. එකන එකක් උපකාරී වෙනවා. ඒ හැබැයි අර සමත භාවනා සමත සමත සමාධියක් හොඳට තිබුණොත් එයාට ඒක විදර්ශනාවට පහසුවක්මයි. හැබැයි අර විදර්ශනා වඩන්න ඕනේ මාර්ගඵල අපේක්ෂාවකින් තොරව. යථාභූත ඥානය උපදවා ගැනීමටයි කරන්න පරමත්ව සත්‍ය කියන්නේ යථාභූත ඥානය ඇති වුණොත් තමයි නිබ්බිදා ඥානය ඇති වෙන්නේ. නිබ්බිදා ඥානය ඇති වුණොත් තමයි විරාගයට යන්නේ. ඉතින් මේව ගැන අපි අදහස අවබෝධය ඇති කරගන්න නැතුව අපි මාර්ගඵල අවබෝධයක් ඇති කරගන්න ඕනේ කියලා හිතාගෙන ඉඳසනවන්නේ. වල්නකට සමාධිය මොකක් හරි එකක් කරලා ඔන්න එකපාරට නිකන් අද්භූත වෙලා ගියොත් අපි හිතනවා නිකම්ම මේ මගපල් ලැබගෙන නැති ප්‍රශ්නයකට වැටෙනවා. එහෙම ඇති නොවෙන්නේ මොකද හේතුව අපි එක කල්පනා කළ යුත්තේ බොහෝ විට මේ මනසේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ මායූපමා විඥානේ මායාකාරීක් වගේ කියලානේ. ඉතින් ඒ නිසා අර මායාකාරී ස්වභාවය මේක හැමතිස්සෙම තියෙනවා. දැන් ඇත්තෙන්ම අපි මේ මායාවක් මේ මායාකාරී ස්වභාවයක ඉන්න නිසානේ මේකට යන්න බැරි. ඒ කියන්නේ දැන් සංඥාව ගත්තත් දැන් අපි අපි බුද්ධ දේශනා පෙන්වනුනේ සංඥා විපල්ලාසෙන්නේ දැන් අපිට තියෙන්නේ. එතකොට අපිට බේන්නේ අසුබේ සුබ වශයෙන් පේනවා ඊළඟට අනිත්‍ය දේ නිට්ටය වශයෙන් පේනවා ඊළඟට දුක් දේ සැප වශයෙන් පේනවා අනාත්ම දේ ආත්ම වශයෙන් පේනවා. ඒතර ඒ බඳු පෙනීමක් තියාගෙන තමයි අපි යථාර්ථයක් හොයන්න යන්නේ. නিত্য සුඛාත්ම කියන එක. ඔව් නিত্য සුඛාත්ම පෙනිපෙනී තමයි අපි අනිත්‍ය දුක්ඛානාත්ම හොයන්න යන්නේ. එතකොට අපි කැරකෙල්ල වැටෙන්නේ ආයේ එතනට පරණ විපල්ලාසයටම. විපල්ලාසයට වැටෙන්නේ නැති වෙන්න නම් යථාභූත ඥානය ඇති වෙන්න ඕනේ. යථාභූත ඥානෙ පවතින්න නම් සමතිනුත් විදර්ශනානුත් අනුබල ලැබෙන්න ඕනේ. <laughs> ඒකයි. ඒ සමතේනුති දර්ශනාවත් ලැබෙන අනුබලෙන් තමයි යථාභූත ඥානෙ පහළ වෙන්නේ. එතකොට යථාභූත ඥානෙ ඇති වෙන්නේ අඛණ්ඩව හොඳ විවසීමෙන් සිහියෙන් කරන්න ඕනේ. දැන් ඒක දැන් ගොඩක් අයට සිද්ධ වෙන්නේ දැන් හිතනවනේ මේ ටික දවසකින් මට මේක කරගන්න පුළුවන් කියලා. මම නම් අපේ ওই මේ ස්වාමීන් වහන්සේට පවා කියන්නේ ඉබ්බගේ හා වගේ රේස් එක આવොත් ඉබ්බගේ පැත්ත ගන්න. මොකද හිමින් හිමින් හරි ගුණධර්ම වැඩිීමේ අපේක්ෂාවක් ඕනේ. මේ දරිබලි ගහගෙන පැනලා ගිහින් නිකන් ලෝකෙට ප්‍රකට වෙන්න නෙමෙයි. හිමෙන් හිමෙන් හරි ගුණධර්ම වැඩිීමේ අපේක්ෂාවක් තියෙන කෙනා හිමෙන් හිමෙන් හරි ගමන යනවා. ඒකට හොඳ ඥානයක් ඕනේ. මොකද සාමාන්‍යයෙන් දැන් අපි ගත්තොත් සාමාන්‍ය ලෝකයේ ගත්තත් අපි සාමාන්‍ය පෙළ ලියන්න උසස් පෙළ ලියන්න උපාධියක් කරා යන්න ඉස්සලා අවුරුදු කීයක් ඉස්කෝලේ ගිහින්ද? මේ අවුරුදු කීයක් නම් පොත් කියවලද? විභාග කීයක් නම් ලියලද? නේ එතනට යන්නේ. මේ සාමාන්‍ය රසාවක් ගන්න සුදුසුකම් ලබන්න අවුරුදු ගාණක් මැරෙනවනේ. මේ මේ සතර පායට උඩින් කරනමක් ගහන්න මාර්ගඵල ලැබුණා කියන්නේ එහෙම එකක් නේ. ඉතින් එහෙම එකක් කරගන්න තමන්ගේ පින්බලේ හසුරුව ගන්න අපිට තමන්ට කොච්චර ගුණවත්කම් ඕනේද? මම විශේෂයෙන් මේකදී අදහස් කරන්නේ ඒකයි ගුණවත්කම්. අනුන්ට අපහාස කරන්නේ නැතුව හරියට පරිස්සමින් යන්න ඕනි මේ මාර්ග යන කෙනෙක්. මොකද හේතුව අපිට මේ ලැබිලා තියෙන්නේ මේ අපේ මේ මේ මනුස්ස ජීවිතයේට අපි ලැබිලා තියෙන ඇවිල්ලා තියෙන පුණ්‍ය විපාකයකින්. පුණ්‍ය විපාකයක් කියලා කියන්නේ බුදුරජාන් වහන්සේගෙන් දවසක් අහනවා කෙනෙක් භාග්‍යතුන් වහන්සේ මේ අඩු ආවිසෙන් මැරෙන්නේ ඇයි? කියන අඩු ආවිසෙන් මැරෙන්නේ ප්‍රාණඝාත කරපු අය. ඒතකොට දීර්ඝාස තියෙන එහෙනම් ප්‍රාණඝාත නොකිරීම හේතු වෙන්නේ. එතකොට දැන් දීර්ඝායුෂ අපි යම්කිසි ප්‍රමාණ දැන් අපි ගත්තොත් එimhe අපි මේ හිටපු ජීවිත කාලය තුළ අපිට දන්න ජීවිත කාලය තුළ මොන 71 කැරැල්ල ආවා 89 කැරැල්ල ආවා 30 අවුරුද්දක යුද්ධයක් ආවා බොහෝ වෙන රෝග ආවා ඒ එකකටවත් මැරෙන්නේ නැතුව තාම අපි ඉන්නවනේ එහෙනම් ඒකට අපිට පින අනුබලයක් අපි මේ පාවිච්චි වෙනවානේ. එතකොට මේක ගිවි ගෙවි යන එකක්. මේක කය ධම්මක්. ක්ෂය වෙලා යන ස්වභාවය යුක්ත දෙයක් තමයි අපි ළඟ තියෙන පින. එතකොට පින් බලයෙන් අපි ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට පේනවා කතා කරන්න බැරි අය, ගොත ගහන අය, හරියට මොකුත් කියා ගන්න බැරි. එතකොට ඒ වගේ සංසාරේ වචනේ වරද්දගෙන වචනේ කතා කරන්න බැරි අය ඉන්නවා. එතකොට අපි ඒකත් පේනවා. එතකොට අපිට කතා කරන්න හොඳට පුළුවන්. ඊළඟට අපිට නිරෝගීකමකුත් තියෙනවා. ඊළඟට අපිට හැකියාවකුත් තියෙනවා. එහෙනම් මේ ඔක්කොම පින්බලයෙන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක අපි අනුන්ට නිඳා නොකිරීමට, අපහාස නොකිරීමට, ගරහන් නැති වෙන්න අපි පාවිච්චි කරන්න වෙන අනුන් සූපපත් කිරීම පිණිස. අනුන් යහපතේ යෙදවීම පිණිස. එතකොට තමයි අපි වචනයෙන් පින් කරන්නේ. එතකොට අපි සංවරයෙන් පිණිස. එතකොට තමයි කයින් පින් කරන්නේ. එතකොට අනිත් අය දැකලා ඊර්ෂ්‍යා නොකරන්න ඕනේ. එතකොට තමයි මනසෙන් පින කරන්නේ. එතකොට මේ සිතකා වචනයෙන් රැස් කරන පින තමයි අපිට මේ මාර්ගයට උදව් කරන්නේ. එතකොට මේ මාර්ගයට සිතකා වචන රැස් කරන පිනේ උදව්ව අපිට විශාල යහපතක්. ඒ කියන්නේ අපේ ජීවිතයට යහපත පමනවන. ඒ යහපත පමනවන්න ඒක ලොකු උපකාරයක්. බුදුරජාන් වහන්සේ දේශනා කළ එක තැනක අර ශාලා කියන සූත්‍රය ශාලා කියන සූත් ශාලා කියලා බ්‍රාහ්මණ ගමක බුදුරජාණන් වහන්සේ කියන භික්ෂුන් වහන්සේලාට මහණෙනි මේ අලුතින් පැවිදින සියල්ලන්ටම සතර සතිපට්ඨානෙ උගන්වන්න කියලා. සතර සතිපට්ඨානෙ වාසය කරන්න උගන්වන්න කියලා. ආනන්ද හැමතුරල් කියනවා මහා ආනන්දය යම්ෙකුට ආදරේ නම් කරුණාව නම් දයාව නම් මේ සතර සතිපට්ඨානෙ ඇති කරගන්න උගන්වන්න කියනවා. එතකොට අපිට පේනවා මේ මිනිස්සෙකුට කොච්චර පිළිසරණක්ද කියලා නේ. දවසක් ලස්සන ප්‍රශ්නයක් බුදුරජාන් වහන්සේගෙන් අහනවා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා. එලා අහන භාගතුන් වහන්සේ මේ වෙන්වෙන් විශේෂ අනුභව කරන ආයතන පහක් තියෙනවා කියනවා. ඇහෙන් රූපේ, කනින් ශබ්දය, නාසයෙන් ආග්‍රහණය, දිවෙන් රසය, කයෙන් පහස. එතකොට මේ මේ වෙන්වෙන් විශේෂ අනුභවන කරන ආයතන පහක්. මේ පහට පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ පිළිතුරු දුන්නා මේ පහට පිළිසරණ මනසයි කිව්වා. ඊට ඒක හරියට හොඳට පේනවා ඒක ඇත්ත කියලා. මොකද අපි රූපේ දැක්කොත් ඇහෙන් ඇහෙන් දැකපු රූපය කායි මනසෙන් අපිට මෙනෙහි කරන්න පුළුවන් නේ. එහෙනම් ඇහි ඇහෙන් රූපේ දකිද්දි මනස පිළිසරණ වෙලා තියෙනවා. කනෙන් ශබ්දය අහද්දි ඒකයි මතක් කරන්න පුළුවන් නේ. එහෙනම් ශබ්දය අහද්දි මනසේ පිළිසරණක් වෙලා තියෙනවා. මේ වගේ ලැබුව අත්දැකීම මනසට ගන්න පුළුවන් අපිට. ඒකෙම අනිත් පැත්ත තියෙනවා නේ ස්වාමීනි. මම හිතන්නේ තවත් එකක් තියෙනවා නේද දැන්. අන්ධ කෙනෙක්. ඔව්. එක පැත්තෙන් කියන්න පුළුවන් ඒතර වාසනාවන්තයි කියලා. මොකද එතන එකක් නැහැ කියලා. <laughs> ඒක හරි. දැන් කාලේ ඇටියට. <laughs> දැන් කාලේ. හැබැයි ඇත්තටම එතනින් වෙනකොට මේ මනස ඒ ක්‍රියාකාරීත්වයේ ලස්සන තියෙනවා. පවතිනවා. තියෙනවා තියෙනවා. මනස ක්‍රියාකාරීත්වය එහෙම තියෙනවා. ඉතින් අහනවා මනසට පිළිසරණ කුමක්ද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා මනසට පිළිසරණ සතිය කියලා. ඒතර සතිය නැත්තම් මනසට පිළිසරණ නැහැ. ඊට පස්සේ අහනවා සතියේ පිළිසරණ මොකද්ද කියලා. සතියේ පිළිසරණ විමුක්තිය කිව්වා. ඊට පස්සේ ඇහුවා විමුක්තියේ පිළිසරණ. එතකොට පිළිසරණ කුමක්ද කියලා. එතකොට බුදුරජාණන්සේ බ්‍රාහ්මණයාට කියන බ්‍රාහ්මණේ එච්චර දුර යන්නේ නැහැ කියනවා. විමුක්තියෙන් ඉවරයි කියනවා. ප්‍රශ්නේ ඉක්මවා ගියා කියනවා. ආහන සීමාව. එතකොට අපිට මේකෙන් පේනවා ඒ කාලේ වේගෙන් විමුක්තිය කරා ගියේ ඒකයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු විග්‍රහය හරි ඉලක්කයේ කරා යනවා. පැහැදිලි අරමුණක් කරා යනවා. පැහැදිලි මාවතක් කරා යනවා. ඒ පැහැදිලි මාවතක් කරා හරි ඉලක්කයක් කරා යන නිසායි එයාට මේ අවස්ථාව තියෙන්නේ. දැන් අපි වෙන වෙන මාවත් කරා ඉලක්කයක් නැතුව ඔහේ කතා කරන නිසායි ආර්ථික පසක් වෙන්නේ නැත්තේ. සවනස උතන තවත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. මේක බොහොම මේ මං හිතන්නේ සාමාන්‍ය ප්‍රශ්නයක්. මේ අපේ ශ්‍රාවකයන්ගේ ඔක පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද ඒක තමුන්ම තමා විසින් සම්මතයක් ඇති කරගන්නවා කියලා මේක හරි මේක වැරදි කියලා යන්නේ ඉස්සෙල්ලා තැනට. එතකොට ස්වාමීන් වහන්සේලාගෙන් කොච්චර බණපදයක් ඇහුවත් අර අර සම්මතයෙන් තමයි බලන්නේ. ඒක හන්ද මේක මේකෙන් කොහොමද මේක එළියට යන්නේ කියන එක. සම්පූර්ණ ඇත්ත මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ ධර්මාර්ගය යන්න ඕමනා එක්කෙනාට තියෙන්න ඕනේ සුප්පටි නිස්සග්ගේ පුද්ගල චරිත දෙකක් තියෙනවා. දුප්පටි නිස්සග්ගේ සුප්පටි නිස්සග්ගේ කියලා. පටි නිස්සග්ගේ කියලා කියන්නේ අත්තරිනවා. සමහර ඉන්නවා අත්තරින්න බෑ. අමාරුයි. දෘෂ්ටියක් ගත්තත් මතයක් ගත්තත් අත්තර ගන්න බෑ. අත්තර ගන්න බැරි කම නිසා යා විඳවනවා. සමහර කෙනෙක් ඉන්නවා පහසුවෙන් මේ මතය අතාරිනවා. ඒ පහසුවෙන් අතාරින එක්කෙනාව තමයි අතාරින කෙනාට තමයි මේ ධර්මයේ තියෙන්නේ. එයා තමයි දැනුවත් වෙන්නේ. ඒකෙදි එයා ප්‍රමාණ කරගන්න. ඒ කියන්නේ එයා ඒකදී අපි සාමාන්‍ය වචනයක් තමයි යම් කිසි කාර්යයක් සම්බන්ධයෙන් මේක හරි කියලා සම්මත කරගන්නවනේ අපි. ඒ සම්මත කරගන්න එක Tamanට හිතන පිළිවිල සම්මත කරගත්තොත් තමයි අමාරු වැටෙන්නේ. දැන් සෝනස් ඒකයි මම හිතන්නේ මේ අපි කොච්චර බණ තියනවා දැන් අපේ ධර්මද්වීපයක් කියනවා ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් ස්වාමීන් වහන්සේගෙන් බණ අහන ඇති. දැන් මේ අවස්ථාවේදීම අපි ග්‍රහණය කිරීමේදී විරුද්ධ මනසක් නැතුව ඒක අපි කොටු කරගන්නවා අපි. එතකොට ඕක තමයි ඒ ප්‍රධානම අනතුර සිද්ධ වෙන්නේ ඒකෙදී මේ බුද්ධ වචනය කෙරෙහි සිත පහදා නොගැනීමයි. බුද්ධ වචනය කෙරෙහි සිත බුද්ධ වචනය කෙරෙහි සිත පහදවා ගත්තොත් Tamange මත කියලා එකක් හිටින්නේ නැහැ එතකොට. එතකොට හිටින්නේ භාග්‍යතුන් වහන්සේ මේ අදහස භාග්‍යතුන් වහන්සේගේ සූර්යා ශ්‍රාවකයා. දැන් උතන් දැන් මහත්ය කියපේක හරි. හැමෝම මේ වැටගන්නේ සක්කාය දිට්ඨියෙන්. එතනටම තමයි එන්නේ. මොකද හේතුව සක්කාය දිට්ඨිය තියෙන නිසායි මේ ප්‍රශ්නේ එන්නේ. දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ අර මමත්වයේ කේන්ද්‍ර කරගත් එයාගේ එයාගේ න්‍යෂ්ටිය මම. එතන හැමතිස්සෙම මම මෙහෙම දකිනවා මට මෙහෙම පේනවා මම මෙහෙම කරනවා මම මෙහෙම විග්‍රහ කරනවා කියලා එහෙම එකක් එහෙම එකක් නෙමෙයි මමත්වෙන් යන්න හදන්නේ මේක හරි මේක වැරදි. එතකොට සමහරට යා කැමති ධර්මයේ නැති දෙයක් පෙන්වා දෙන්නත් අවබෝධ වුණා වගේ කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න වලට යන්නේ සක්කාය දිට්ඨිය. තව කෙනෙක් ඇත්ත පෙනිලත් ගන්නෙ නෑ ඒක. ඒත් සක්කාය දිට්ඨිය. ඇත්ත පෙනිපෙනී පෙනින්නේ නෑ වගේ ඉන්නවා. ඇත්ත ඇහෙනවා ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා. ඒත් සක්කාය දිට්ඨිය. මොකද හේතුව සක්කාය දිට්ඨිය පවත්වන්න සක්කාය දිට්ඨියට අනුබල දෙන්න ප්‍රධානම දේ තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා එකම උපමාව දෙකකට ඒ තමයි දැන් රාහුල කුමාරයා මහාන කරපු වෙලාවේ ඒක ඒක දේශනා කළේ මේ එනේ ඒ කරුණ ප්‍රකාශ කළේ සුද්ධෝදන රජුරු. ඒ උපමාව මොකද්ද දේශනා කළ භාග්‍යතුන් වහන්සේ මේ දරුසිනේහස සම්මස්නහර ඇට විදගෙන ඇට මිදුළු වල ඉඳා බහැලා තියෙනවා කියන්නේ. ඒ උපමාව බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කියන මහණෙනි කෙනෙකුට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සම්මාන අත්විඳීමේ ආශාව සම්මස් නහර ඇට විදගෙන ඇට මිදුළු කිඳා බහලා තියනවා කියනවා. ඔතනින් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තමයි හරි කියලා හිතන්න නම් යා නිහතමානී ශ්‍රාවකෙක් විය යුතුයි. ඒ නිහතමානී ශ්‍රාවකත්වයක් නැතුව හිටියොත් එීම මොකක් ඕක කොහොම නෙමෙයි ඕක මෙහෙමයි කියලා වාදයක් හදාගන්නවා. වාදයක් හදාගත්තට පස්සේ අරුබුදයක්මයි. අර්බුදයකට පැමිණෙනවා. අර්බුදයක්මයි. ඊට පස්සේ ඔක්කොම එකතු වෙලා කතා කළා ඊට පස්සේ වාදයක් තියෙනවා. ඉතින් වාදයක් වාදයක් තුලින් හටගන්න චිත්ත පීඩාවක්නේ. ඒක ධම්ම සංගායනාවක් කරන්න ඊට පස්සේ. ඊට පස්සේ ඒක තමයි. ඊට පස්සේ චිත්ත පීඩාවක් නෑ හටගන්න. ඊට පස්සේ පුද්ගලික මතකයක එක එකනට චෝදනා කරගන්නවා. ඒක එක එකනට නින්දා පාස කරගන්නවා. ඉතින් අන්තිමට ගත්තොත්ම තමන් ගත්ත දෙයක් නෑ අකුසල් ඇර. අකුසල්මයි අරගෙන තියෙන්නේ. මාර්ගයේ යන කෙනෙකුට උපකාර වෙන ප්‍රධානම දෙයක් තමයි ඉවසීම. ධර්ම මාර්ගයක් කියන්නේ යම්කිසි ගුණයක් දිනු කරගන්න යමෙක් ආසන එයා ඉවසන්න ඕනේ. ඊළඟට එයා පිළිගන්න එයාට තියෙන්න ඕනේ විශේෂයෙන්ම දසවස්තුක සම්මාදිට්ඨිය. දසවස්තුක මෙලොව පිළිගන්න ඕනේ, පරලොව පිළිගන්න ඕනේ, මව්පියෝ පිළිගන්න ඕනේ, ඊළඟට කර්ම විපාක පිළිගන්න ඕනේ, ඊළඟට ඕපපාතික සත්‍යයන් ඉන්නවා කියලා පිළිගන්න ඕනේ. ඊළඟට මේ මේ වගේ අර මේ දසවස්තුක දානීය විපාක තියෙනවා ඊළඟට මේ උපස්ථාන විපාක තියෙනවා වතාවත් කිරීම විපාක තියෙනවා කියලා පිළිගන්න ඕනේ මේ මේ ඒ පිළිගැනීම හොඳ මානසිකත්වයක් තමයි ආධ්‍යාත්මික දියුණුවක් කරා යන්නේ සම්මාදිට්ඨියෙන් සම්මාදිට්ඨියෙන් ලෞකික සම්මාදිට්ඨිය එතකොට ලෞකික සම්මාදිට්ඨිය නැති කෙනෙක් ඉන්න පුළුවන් එයා කරන්නේ හැමතිස්සෙම තමන්ගේ මතේම ගන්නවා ඉස්සරහට තමන්ගේ මතේ රුමනා කරන කරුණ ටික හොයා ගන්නවා හොයාගෙන තමන්ගේ මතේ කියනවා ඒතර තමන්ගේ මතයට උමනා කරන කරුණ ටික හොයාගෙන තමන් තමන්ගේ මතය කියන්න හදනකට එයා එයා සම්පූර්ණ මෙයාගේ එයා ලැබූ මනුස්ස ජීවිතය පාවිච්චි කරන අයිතු විදියට. ඇයි අපි අපේ අපිට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට යහපත් දෙයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදින්න ඕනේ මේ වැඩ පිළිවෙලත් එක්ක. මොකද හේතුව අපි ගත්තොත් කෙනෙක් සෝවාන් වෙනවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන සෝවාන් වුණොත් එයා තුළ පිහිටන්නේ ස්ථිර ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තමයි බුදුරජාණන් වහන්සේ සැක කරන්නේ. ධර්මයේ සැක කරන්නේ. සංඝයා සැක කරන්නේ. ප්‍රතිපදාව සැක කරන්නේ. පටිච්චසමුපාදය සැක කරන්නේ. එයා සැකෙන් ඈතර වෙනවා. සැකෙන් ඈතර වෙච්ච ගමන් හිතේ පැහැදීම පිහිටනවා. දැන් සමාධිට්ඨියක් තියෙනවා. සමාධිට්ඨිය තියෙනවා. ඉතින් ඒකනේ සෝවන් වෙනවා කියන්නේ. ඒක සෝවන් වෙච්ච කෙනෙකුට මේක වෙන්නේ. එතකොට අපිට පේනවා එහෙනම් මේ ධර්ම මාර්ගය තුල වැඩෙන ධර්ම මාර්ගයක ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ කිරේ පහදින එක. අනිත් එක ඒක සත්පුරුෂ ගුණයක් එක තියෙන. දැන් අපි ගමු සාරිපුත්ත මහරහතන් වහන්සේනේ ප්‍රඥාවෙන් අග්‍ර බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව්වන් වහන්සේ. එතකොට සාරිපුත්ත මහරහතන් දවසක් භික්ෂුන් වහන්සේලා ගිහින් කියනවා මේ කරුණු කාරණා දන්නේ නැති සංඝ පිරිසක් ගිලා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන අපිට සැකයක් තියෙනවා කියනවා. මොකක්ද කියලා? අපිට සැකයක් තියෙන උන්වහන්සේ පරණ ආගම අදහනවා වගේ කියලා. එතකොට අපිට පේනවා චූටි දෙයටත් ඒ කාලෙත් කතන්දර හදින බව. පරණ ආගම අදහනවා වගේ කියනවා. ඒ මොකද්ද කියලා අහනවා. දිශාව බලලා වඳිනවා කියනවා. සතපෙන්න ඉස්සර වෙලා. අපි බල අපි හොඳට බැලුවක මේක චෙක් කරලා දිශාව බලලා වඳිනවා. බුදුරජාන් වහන්සේ හරි අනුකම්පා හිතෙන්නේ මේ කරුණ කියන අය ගැන. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට කියනවා එහෙනම් එන්න කියන්නේ සාරිපුත්‍රෙන්න කියන්නේ සාරිපුත්‍ර මේ දිසාබල්ල ඔබ වඳිනවා කියන හැබෑද කියලා අහනවා. එසේ භාග්‍යතුන් වහන්සේ මට පළවෙනි දහම්පදයේ උගන්වු මාගේ ආචාර්යන් වහන්සේ වන අස්සජී මහරහතන් වහන්සේ කොයි දිසාවේද ඉන්නේ කියලා මම නිදාගෙන ඉස්සලා බලනවා කියලා. බලන උන්වහන්සේ ඉන දිසාවට වන්දනා කළා කියන මම නිදාගත්තා. එතකොට අපිට පේනවා පළවෙනි බණපදයේ ඇසුවට පස්සේ ඒ බණපදෙන් යාට යම්කිසි අවබෝධයක් ආවනම් සද්ධාවක පිහිටියානම් සත්පුරුෂ භූමියට පැමිණෙනවා. ආර්ය ස්ථාංගික මාර්ගය කියන්නේ සත්පුරුෂ භූමිය. ඒ සත්පුරුෂ භූමියට පැමිණුණා නම් ඒ සත්පුරුෂ භූමියට පැමිණෙන්න උදව් කරන යමෙක් ඒ කෙරෙහි ගෞරවයක් හට ගන්නවාමයි. භක්තියක් හට ගන්නවාමයි. ඒක ධර්මතාවයක්. ඒ කියන්නේ කවුරුත් කරන එකක් නෙමෙයි. ඉබේම හට ගන්න. ඉබේම හට ගන්න එක. එතකොට බලන්නේ සාරිපුත මහරහතන් වහන්සේට තිබුණා. ඒක. දැන් ඒ ඒ වගේ හැමතිස්සෙම දැන් දැන් අපි ගත්තොත් රාහුල රාහුලයන් වහන්සේ උනත් ඒ ධර්මාර්ගයේ වැඩිච්ච කෙනෙකුගේ ලක්ෂණ බලන්න දෙක්තරා අවස්ථාවක චාරිකාව වඩිනවා සංඝ පිරිස. චාරිකාවේ වඩිද්දි දැන් රාහුල ස්වාමීන් වහන්සේ ඉතින් පස්සෙම වැඩියා. වැඩින්ද ස්වාමීන් වහන්සේලා ඔක්කොම මේ සේනාසනවල කුටිවල වැඩ ඉන්නවා. සාරිපුත මහරහතන් වහන්සේ මේ රාහුල ස්වාමීන් වහන්සේ බැලුවා හැමතැනම ගිහිල්ලා ඉන්න තැනක් නෑ. මම හිතන්නේ පින්න තියෙන දවසක් නැත්තම් ඉතින් ගහකට වැඩින්නවනේ. බැලුවාම තැනක් නැහැ. ඔක්කොම ඇඳවල් වල ඒ තියෙන ආසනවල ස්වාමීන් වහන්සේලා ඉන්නවා. බැලුවා දැන් නොතිමේ ඉන්න තියෙන්නේ වැසිකිලි විතරයි. වැසිකිලි ගිහිල්ලා වැඩ හිටියන්නේ. එතකොට අපිට පේනවා දැන් අර නිකලස් භවක ලක්ෂණේ පේන්නේ. වෙන කෙනෙක් නම් මගේ පියා තමයි බුදුරජාණන් වහන්සේ. ඔයගේ අයිතිවාසිකම් කියන්නේ නේ දැන් චුළු සුළු දෙයකටත් මම තමයි මේක කළේ මම තමයි අරක කළේ කෝ මට ඒකට කෝ සල්ලකුවද කෝ ඒක කිව්වද ඒකේ හැමතිස්සෙම ඝනදිනුවක් නේ බලාපොරොත්තු වෙන්නේ. <laughs> ඒ ඝනදිනු නැහැනේ. ඝනදිනු බව ඒ ඝනදිනු ලක්ෂණේ ඉක්ම යන්නේ ධර්මයාපකම. මම හිතන්නේ එතනින් අපිට අද වැඩසටහන නිමා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඉතින් අද මම හිතන්නේ අද වැදගත් දේවල් කීපයක්ම අපි සාකච්ඡා කරා මේ සතිය ඇසුරෙන් පටන් අරගෙන කොහොමද මේ සතිය සහ මනසේ යම් යම් සංඥා වලින් අපි කොහොමද නොමග යවන්නේ කියලා ඒක ඒක පිළිටවා ගන්න වීරිය විශේෂයෙන්ම සිහිය පවත්වාගෙන සහ ප්‍රඥාව ඇතුළත් කරගෙන සමතේ වඩවා විදර්ශනාවට ගෙන යන්නේ කෙසේද කියන එකත් අපි බැලුවා. එතනින් එහාට මේ පිම්මක් පනින එක පාටම අපි වේගවත් කරන්න හැදුවොත් එහෙම යම් යම් මේ සම්මතිය හරියට පිළිටවාගෙන නොගෙන වේගවත් කරන්න හැදුවොත් අපිට වන්නේ නීවරණ ධර්මයන් නැවතත් හට ගැනීමෙන් අපි ආපස්සට විසවීමක් සහ නොමග යැවීමක් තියෙන හන්දා ඒක අපේ ගුරුතර ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම කිව්වේ මේ ගැන හිතනකොට පළවෙනියෙන්ම නීවරණ ධර්මයන් යටපත් කිරීමේ උත්සාහයෙන් එතනින් තමයි තමාට ඊළඟ පියවර එසවන්න පුළුවන් කියලා. මොකද එතනදී තමාට නිවැරදි අවබෝධයක් ඒ තුලින් ලබාගෙන ඉන්පසු තමා දන්නවා තමාගේ සිත නොසන්සුන් ඉන්පසු සංසුන් නොසන්සුන් භාවයෙන් මිදිලා සංසුන් භාවයකට ඇවිත් ඒකාග්‍රතාවයක් පිහිටවාගෙන එතනින් එහාට ඉන් පසු තමයි අපිට ගමන නැවතවතාවක් ආරම්භ කරන්න පුළුවන් කියලා. ඒ එක්කම අපි බැලුවේ වෙනත් පැති දෙකක්. මොකද මේ සක්කාය දිට්ඨිය හන්ද හුඟක් ආකාරයෙන් අපි නොම ගැවීමත් අපි මේ හරි හැටි මේ වටහා ගැනීමට අපෝසත් වන්නේත් සම්මා දිට්ඨිය නැති හන්දත් ඒ සම්මා දිට්ඨිය ඇති කරගත හැකි කෙසේද ශ්‍රද්ධාව ඉවසීම කොහොමද අපි ප්‍රගුණ කරගත යුත්තේ මේ මාර්ගයට යෑමට නම් කියන එකත් ඒ මාර්ගයේ ගමන සෙමින් වූවත් ඒවා ප්‍රගුණ කරගතහොත් මාර්ගයට ධර්මය ධර්මානුකූලව පිවිසෙන විදියක් හෝ ප්‍රවේශ වීමේ තත්වයක් ගැන තමයි උන්වහන්සේ අපට අද කතා කරේ. ඉතින් ස්වාමීන් වහන්සේ මම নমස්කාර පූර්වක ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා අද වැඩසටහන නිමා කරන්න. ඉතින් ලබන ප්‍රාස්පන්දාත් ඔබ සැම එකතු වීමේ අරමුණින් නම් හැමාරට අද අප ඔබගෙන් සමුගන්නවා ඔබ සැමට නමෝ පුතාය. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya namo buddhaya